සුකුමං වා ඊනං වා පනීතං වා යන් දූරේ සම්තිකේ වා සබ්බං සංඛාරා නේතං මම නේසෝ හමස්මින් නමේසෝ අත්තාති ඒව මේතං යතා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක ඉඳලා ගත කරන වේලාවක භාවනා දෛනික කාලසටහනේ ධර්මදේශනා පැයයි මේ එළඹිලා තියෙන්නේ ඉතින් අපි හැමදාම දෛනිකව කාලසටහනේ මේ වගේ ධර්මදේශනා වාරයක් සඳහා මේ හයමාරට රැස් වෙන චාරිත්‍රාක් තිබුණා. අද ඒ අනුව පස්වෙනි දවසේ ඒ අනුව පවත්වන ධර්ම දේශනාවලුත් අපි දේශනාවලියක් විදියට එක එක දේශනා මාලාවක් විදියට එක එක පවත්වන්නයි මුලින්ම කිවිසගත්තේ. අද ඒ අනුව මේ දේශනාවලිය පස්වෙනි ධර්ම දේශනාව මේ දේශනාවලිය සඳහාම අපි ඉස්සරහින් තියාගත්තේ වටිනා සූත්‍රයක් වෙන අස්සජි සූත්‍රය. ඉතින් මේ දායක පිරිසගෙත් දැන ගැනීම සඳහා ඒ වගේම යෝගාචර පිරිසට මතක් කිරීම සඳහා අපි කෙටියෙන් මේ සූත්‍ර ඉතිහාසය නැත්තම් පටන් ගන්නම පසුබිම නැත්තම් නිදානේ උප්පත්තිය මතක් කරගනිමු. මේක සිද්ධ වෙලා තියෙන්නේ සරුවචනංශ වැඩ ඉන්න කාලේ සවැත්නුවර ජේතවනාරාමේ එතකොට ඉඳලා තියෙනවා පැවිද්දේ හොඳට ආඩම්බරව සතුටින් මහානකම් කරපු ස්වාමීන් වහන්සේ නමක් අස්සජී කියලා. ඉතී ඒ ස්වාමීන් වහන්සේ සීලයක් හොඳට රැකගෙන ඒ මතින් සමාධි භාවනා කරලා ඒ සමාධිය නිසා නිතරම Tamanට එන චිත්ත පීඩා පංච නීවරණ ධර්ම යටපත් කරන බොහොම ජයට ජීවත් වෙලා තියෙනවා. නමුත් අවසානයේ ඒ ස්වාමීන් වහන්සේට ආපු පාරණාන්තික රෝගයක් නිසා ඒ ස්වාමීන් වහන්සේට මේ මෙතෙක්කල් පවත්වාගෙනගෙන චිත්ත වශ්‍ය චිත්ත අධිෂ්ඨාන ශක්තිය එවනතයි සමත සමාධියට එළඹ ගන්න බැරි වෙලා තියෙනවා. ඒ එළඹ ගන්න බැරි වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ ඊටාන්ති ඇත්තට මේ වගේ වෙලාවක ඒක ගොඩක් පළප්‍රෝජනයක් වෙයි කියලා. නමුත් ඒ වෙනුවට උනේ මේ අමාරු අවස්ථාවේ මරණාසන්න අවස්ථාවේදී ඒ සරණට පිටතට තිබුණු ඒ සමාධිය නොලැබී යනවා එයින් පිරිහෙනවා කියන තද බල චිත්ත පීඩාවක්. එහෙම නැත්නම් බලාපොරොත්තු සිංවීමක් නැත්නම් ઈચ્છා භංගත්වයක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ හැම උත්සාහයක්ම කරලා බැලුවා ඒ පාරණ පුරුදු සමාධිය ගන්න බෑ. ඒක නිසා උපස්ථායක ස්වාමීන් වහන්සේනම ආමන්ත්‍රණය කළා කිව්වා ගිහිල්ලා සරුවචන් වහන්සේ වන්දනා කරන්න වන්දනා කරලා ස්වාමීන් වහන්සේ අස්සජි ස්වාමීන් වහන්සේ විනයමේ මේ වන්දනා කරන්න කියලා තවත් තුන් සැරයක් වන්දනා කරලා මතක් කරන්නයි කිව්වා අස්සජි ස්වාමීන් වහන්සේ මේම ලෙඩ ඇඳේ මරණාන්තිකව ගත කරනවා ඒ ස්වාමීන් වහන්සේ ਸਰුවචනාංශය දකින්න කැමතියි කියලා. ඒ ස්වාමීන් වහන්සේගේ පිරිහීමේ ලක්ෂණ වගේක් පහළලා තියෙන නිසා ਸਰුවචනාංශය දකින්න කැමතියි කියලා. ඉතින් මේ වෙලාවේදී ਸਰුවචනාංශයේ තමන්ගේ භාවනා කටයුතු නිම කළා හැන්දෑවේ ඒ අස්සජි ස්වාමීන් වහන්සේ ළඟට යනවා අංශජාතකට වඩිනවා. මේක හැමතැනම වෙන දෙයක් නෙවෙයි. සමාහට පණිවිඩ කාර්යකතියේ සරුවචනාංශයේ සැප දුක් විමසනවා නැත්නම් ගුරුපදේශයක් දෙනවා. මෙතනදී සරුවචනාංශයේ කාය සාක්ෂි සහිතව විදිහට වැඩම කරනවා. වැඩම කරනකොට අස්සජි ස්වාමීන් වහන්සේ ගෞරවේ නැගින්න හදනකොට කියනවා නෑ නැගිටින්න එපා. ඇඳේම ඉන්න මම මේ ආසනේ ගන්නම් කියලා. කොහොමද ලෙඩ අමාරු ඉවසා ගන්න පුළුවන්ද? හිත විපිලිතරකමෙන් නැති වෙලා කුකුස් නැතුව පවතිනවද කියලා මේ සාමාන්‍ය සැප දුක් විමසීමක් මේ අල්ලාප සල්ලාපයක් පවත්නවා. එතකොට ඒ ශාංශ කියනවා මොන විදිහෙන්වත් වේදනාව දරා කියා ගන්න බෑ. එnde ende වේදනාව වැඩි වෙනවා. ඒ මතිවට මට සැක සහ කුකුස් වැඩි වෙනවායි කියනවා. කුකුච්ච කියලා කියන්නේ කරපු දේ පිළිබඳව පශ්චාත්තාපය. ඒ වගේම හිත වික්ෂිප්තයි. පුවක් කිත්තක් ගලේ ගැහුවා වගේ විසිරිලා ගිහිල්ලා. ඒකට ගුලියලා තිබුණ මීමැසි පොදියක් අවිශ්ශිලා ගියා වගේ අලු කොටකට ගලක් ගැවගේ වික්ෂිප්තයි කියලා. ඒකවල <clears throat> සර්වඥාන්සේ ඍජු ප්‍රශ්නයක් අහනවා අසජී තමන්ගේ සීලය පිළිබඳ සැකයක් තියෙනවා. එතකොට කියනවා සාංශමගේ සීල පිළිබඳ කිසිම සැකයක් නැහැ. එහෙනම් මේ මේ කුකුස්කමට නැත්නම් විපිලිසරකමට හේතුව මොකද්ද කියලා. ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ මල් ලෙඩ වෙන්න ඉස්සර වෙලා මට හොඳට ආනාපාන සති භාවනාවේදී කාය සංස්කාර සමතේකටපත් කරගන්න පස්සම්බනේ කරගන්න ශක්තියක් ඇති වුණා. එතකොට මට හොඳ සමාධියක් එනවා. නමුත් ස්වාමීන් වහන්සේ මේ දැන් තියෙන தත්ත්වය අරතේදී මට මේ සමාධිය ගන්න බෑ. ඒක නිසා මට සැකයක් තියෙනවා මම පිළිගෙනවද කියලා. ඒකට සරුවචනාංශේ ඒකට දෙනවා බොහොම විප්ලවීය උත්තරයක් නැත්නම් අලුත් අදහසක්. අස්සජී උඹත් මේ අනිකුත් සමනක් බ්‍රාහ්මණයෝ වාගේ සමාධියම සාරය කරගෙන සමාධියම ශ්‍රමණ ඵලය කරගෙන ජීවත් වෙන කෙනෙක්ද යම් කිසි කෙනෙක් සමාධියම සාරය කරගෙන සමාධියම සාමාන්‍ය ඵලය කරගෙන ජීවත් වෙනවනම් සමාධිය නැති වෙනකොට පිරිනවනවා. උඹත් එහෙමද කියලා අහනවා. එතකොට අස්සජී ස්වාමීන් වහන්සේට පේනවා දැන් සරුවචන් වහන්සේ වෙනත් චින්තන රටාවක් වෙනත් ක්‍රමයක් යෝජනා කරන්නයි හදන්නේ කියලා. ඒක liverලා ආශිර්වාදනසේ නිරුත් එහෙම නැත්නම් මුවින් නොවන කරබන ඉන්න වෙලාවේදී සරුවචන සහනවා ප්‍රශ්න නැත්නම් ධර්ම සාකච්ඡාවක් වගේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිරක් නැත්නම් කිම්මඤ්ඤති අත්ජී රූපං නිච්ඡං වා අනිච්ඡං වාති කියලා. මොකද අසජී කියන්නේ මේ කෙනෙක් සත්වයක් පුද්ගලෙක් ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා ගන්න මේ පංචස්කන්ධේ රූපස්කන්ධේ නිට්ටය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා. ඉතින් අර ස්වාමීන් වහන්සේලට ඇදීගෙන කියන එක අනිත්‍යයි කියලා. මොකද ලෙඩ වෙනකොට වයසට යනකොට මරණාසන්න වෙනකොට මේකේ අනිත්‍යත්වය හොඳටම පේනවා. යම් කිසි විදියක් ඒ විදිහට ස්ථිරව පවත්වා ගන්න බැරි අනිත්‍යත්වයකට එනකොට ඒක සැපද දුකද කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දැන් ඉන්නේ දුකෙත් අන්තිම අඩියේ ඒ නිසා කියන යමක් එහෙම නিত্য වශයෙන් වශයෙන් පවත්වන්න බැරි නම් <clears throat> අනිවාර්යයෙන්ම අනිත්‍යයටපත් වෙනවා ඒක දුකක් කියලා. ඉතින් එහෙව් නිත්‍යක් නැති දුකටපත් වෙන මේ රූපය මේක මම මේක මගේ ආත්මය මේක මම කියා ගන්න වටිනවද කියලා. ඒතොර කියනවා එහෙම රූපය මම මාගේ ආත්මය කියලා ගන්න වටින්නේ නැහැ කියලා. ඉතින් මේ ප්‍රශ්න ක්‍රමය සරුවඥාන්සේ වේදනා සංඥා සංඛාර විඥාන කියන අපි සාමාන්‍යයෙන් විවහාරේ පවතින මේ පංචස්කන්ධේ එක එක ස්කන්ධයක් අරගෙන අහනවා ඒ එක එකක් නිට්ටියද ස්ථපද දුකද ඒ වගේ මේක මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියා ගන්න වටනවාද කියලා. ඉතින් සෑම දෙයකටම එළඹ සිටි සීයෙන් යුක්තව අස්සජී ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා එකක්වත් එහෙම කරපින්න ගන්න තරම්, ගෙවැද ගන්න තරම්, බදා ගන්න තරම් වටින දේවල් නෙවෙයි කියලා. මෙතෙන්ට යනකන් සාකච්ඡා කරාට පස්සේ ශරුවත්නස කියනවා එහෙනම් තස්මාතිය අස්සජී එහෙමනම් අස්සජී යං කිංචි සබ්බං රූපං ලෝකයේ මේ Tamanට වැටෙන අජ්ජත් බයිද්දවසෙන් තියෙන මේ සියලු රූපයන් අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්දාවා ඕලාරිකං වා සුඛමාමා හීනං වා පනීතං වා යන් දූරේ සම්තිකේවා සබ්බං රූපං නේතම් මම නේසෝ අමස්සු නමේසෝ අත්තාති ඒව මේතං සම්මප්පඤ්ඤාය දට්ටබ්බං කිය. මේ රූපයේ තියෙන්න පුළුවන් විවිධ බහුරූපෝලම් තියෙනවා. 18 තන්නේ නටනවා. එක එක ආකාරයට මේ රූපය අපි අපේ ජීවිතයට සම්බන්ධ වෙනවා. ඒක සරුවත්යන් වහන්සේගේ ඇහෙන් 11 ආකාරයකට පෙන්වව දාරනවා. වදාලා කියන මේ එකම ආකාරයක්වත් මම කියා ගන්නත් එපා, මගේ කියා ගන්නත් එපා. මගේ ආත්මය කියා ගන්නත් එපයි කියලා. ඉතින් මේ රූපස්කන්ධය පිළිබඳව මේ හරියට යනකොට ධර්මයේ ගැඹුරුයි. ඒ ඒ පිළිබඳව අපි දැන් දවස් 3කට ඉස්සර වෙලා පැය එකමාරක් අපි සාකච්ඡා කරා. මේ රූප සම්බන්ධව අපි කොහොමද <clears throat> අතීත රූප අනාගත රූප වච්චුප්පන්න රූප ආධ්‍යාත්මික රූප බාහිර රූප ගොරෝසු රූප සියුම් රූප ප්‍රනීත ප්‍රියමනාප රූප අප්‍රියමනාප හීන රූප ළඟ රූප ඈත රූප කියන මේ අපිට මේ රූප කියන වචනයට ඕනේ නම් පට වියාපෝ තේජෝ වායෝ කියලා හතරට කඩන්නත් පුළුවන් එහෙම නැත්නම් රූප රූප සද්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප කියලා පහකට කඩන්න පුළුවන් කොයි විදියට ගත්තත් ඒකේ පේන්න පුළුවන් කොයි විවිධාංගීකරණයක් වුණත් බහුරූකෝලම් පෙන්නුවත් 18 තනි නැටුවත් 11 ආකාරයට ගියත් මේ එකක්වත් අරකට වැඩිය හොඳයි කියලා හෝ සංසන්දනය කරන දෙමේ මතුවෙන සෑම දෙයක්ම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා හැසිරීමෙන් ඒ විදිහට චිත්ත සකස් කර ගැනීමෙන් එහෙම නැත්නම් මේ අදාහ ගැනීමෙන් මේ රූපයෙන් විමුක්තියක් ලබන්න පුළුවන් ඊට පස්සේ වේදනාව සම්බන්ධයෙන් ඊට පස්සේ සංඥා සම්බන්ධයෙන් ආදි වශයෙන් ඊය දක්වාම අපි ගමන් කරා අද අපිට වාරේ පැමිණලා තියෙන්නේ මේ සංඛාර කියන පදේ සම්බන්ධවයි. කලින් මාසජී ස්වාමීන් වහන්සේ කිවිසගත්ත පරිදි සංස්කාරයෝ අනිත්‍ය නං දුක්ඛ නං මේක මම මාගේ ආත්මේ නෙවෙයි කියලා පිළිගන්නට අස්සජී ස්වාමීන් වහන්සේ කැමැති නම් <clears throat> කියනවා මෙන්න මේ විදිහට හැසිරෙන්න යේකේචි සංඛාරා යම්තා සියලු සංස්කාර වෙනවනම් අතීත වේවා අනාගත වේවා ප්‍රත්‍යুৎපන්න වේවා කියන්නේ කාලත්‍රයට වැටෙන සංස්කාර ඒවා ආධ්‍යාත්මික වේවා බාහ්‍ය වේවා ගුරුසු වේවා සියුම් වේවා ප්‍රනීත ප්‍රියමනාප දේවල් වේවා අප්‍රියමනාප දේවල් වේවා ළඟ දේවල් වේවා දුර වේවල් වේවා මේ සියල්ලම මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා යම් කිසි කෙනෙක් හික්මෙනවනම් මේ බුදු ආමතු කියපු නිසා <clears throat> ඇදහිල්ලෙන් එමෙ හික්මෙනවා නම් ඒ කෙනාට ඒක ඒ ආකාරයෙන් දැකපු වෙලා වෙනකොට සංස්කාර 11 ආකාර මේ සංස්කාර සියල්ලම මම මේ කියා ගන්න දෙයක් මේකේ නැතය මාගේ කියා ගන්න දෙයක් නැතය <clears throat> මගේ ආත්මේ කියා ගන්න දෙයක් නැtei කියලා යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨපං ඇති හැටියෙන් යහනුවණින් පුලුල් නුවරින් දත යුතුයි එහෙම දකිනකොට ඒ පුද්ගලයාට අපි කියනවා ආර්ය පුද්ගලෙක් කියලා. ඒ එතෙන්ට උත්සාහ කරනකම් ඒක අදහාගෙන ඒක සාක්ෂාත්කරනද කටයුතු කරන කෙනාට අපි කියනවා යෝගාවචරයයි කියලා. සමහරලාට කල්යාණ සත්පුරුෂය කියන වචනේ පාවිච්චි කරනවා. සමහර විටක ඒක අහලා ඉස්සරහට කටයුතු කර නැත්තොත් තාම භාවනාවට බැලිමුලා නැති වුණත් මේ වචනේ අහලා තියෙනවා මේක මෙහෙම වෙන්න පුළුවන් කියලා යම් ආකාරයකට අන්වේ ඥාන, තර්ක ඥාන, ණය විපස්සනා දන්නේ නැත්තොත්, කල්යාණ සත්පුරුෂයන්ගේ පත්‍රයට වැටෙනවා. අහලත් නැති, මෙහෙම දේවල් හිතලත් නැති, එළඹිච්චිත් නැති ආර කියනවා අන්ධ අන්ධ පුතක් ජනයයි කියලා. අන්ධ පෘථග්ජනය කියලා කියන්නේ තාම බුදුන් දැකලත් නැහැ ධර්මයක් අහලත් නැහැ සංඝයා පිළිබඳ හැඟීමකුත් නැහැ සීලෙත් නැහැ සාමාන්‍ය සංසාරගත සත්වයක්. ඉතින් මේ විදිහට තමයි අපි මේ සංස්කාර පිළිබඳව පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉස්සරහට යන්නේ. ඉතින් මේ යෝගාවචර පිරිසක් කියලා කියන්නේ නැත්නම් සද්ධාවෙන් බණහලා මට හිතට වද ගන්න හදන පිරිසක් කියලා කියන්නේ කල්යාණ සත්පුරුෂ කියන වර්ගයටයි වැටෙන්නේ. නමුත් යම් දවසක ඒක සාක්ෂාත් කරගත්තොත් මේ බුදුහාමතුෝ කිව්වට නෙවෙයි අත්දැකලා අස්පනා පිට අත්දක ගත්තොත් ඒකේ නා ආර්ය ශ්‍රාවකෙක් බාටපත් වෙනවා සීක පුදුලේ පාටපත් වෙනවා. එදා ඉඳලා තමයි එයා මේකේ හික්මෙන්න පටන් ගන්නේ. මේ තෙක්කල් අපි කරන්නේ සංස්කාර වඩන එකයි. හික්මෙන්න පටන් ගත්තට පස්සේ මේ සියලු සංස්කාර අනිත්‍යත්වයට දුක්ඛත්වයට අනාත්මත්වයට පත් කරන්න උත්සාහ කරනවා. අනේ එදාට තමයි බල්ලා නිකන් වලි ගැල්ලන්න කරකිනා වගේ කරකෙන්න පටන් ගන්නවා. මෙතෙක් කල නම් වලිගේ බොහොම අනම්බුකාරට රුක්මලක් වගේ උඩ තියන කැරකිලා බැරි වෙලා හරි අල්ලන්න ගිය දවසේ උට එක තැන කරකවෙන්න වෙනවා. අනේ ඒ වගේ මේ සංස්කාර පිළිබඳව ඒබුළු ලවබෝධය එහෙම නැත්නම් යහ දැක්ම ඇති වුණාට පස්සේ පුදුමාකාර වෙනසක් කෙනෙකුගේ ජීවිතේට එන්න පටන් අර ගන්නවා අපි ඔළුවෙන් හිටගෙන නේද හිටියේ කියන එක තේරෙනවා. එතකොට තමයි සරුවත් chance සඳහන් කරන්නේ සබ්බේ පුතුජනා උම්මත්තකා කියලා. සිළු පෘ탁ජනය උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ මේ විවිධාකාරයෙන් සංස්කාර වඩන එක. වඩලා වැඩියෙන් වඩපු කට්ටියට වැඩියෙන් නම්බුනාම දෙනවා. වැඩියෙන් සංස්කාර තියෙන කට්ටිය පොහසත් කියලා කියනවා. උගත් කියලා කියනවා, දැනුවත් කියලා කියනවා. අන්තිමට ඒ වැඩි සංස්කාර සහිත කෙනෙක් මරණ චිත්තක්ෂණේ වැඩි හෙලකින් ඇදගෙන වැඩෙනවා. උඩ අත්තක් අතපමණදී හයියෙන් පස විමන ගන්නවා වගේ. අඩු ගානේ දන්නවනම් මේවා මේ සංස්කාර කියලා නැත්නම් මේ වීදුරු ගයක් මේකට ගලක් වැදුවොත් මේක කැඩෙන සුළුයි කියලා දන්නවනම් ඒ මනුස්සයාට ඉච්චර ඇදගෙන වැටිලක් වෙන්නේ නැහැ. දැන් මේ අස්සජි ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ එතෙමෙත කෙනෙක් නෙවෙයිනේ. දීම කාලට පැවිදි වෙලා හොඳ සීලක ඉඳලා හොඳ සමාධියක් තියාගෙන ඒක සංස්කාර කරගන්න. මම දන්නවා මේ කියනකොට පැහැදිලිවම තේරුම් ගන්න අමාරු වෙනවයි කියලා. ඉතින් තේරුම් ගන්න අමාරු වුණත් නැතත් මේ උගුලේ හැටි මේ හැම වැඩ කරන හැටි අපි තේරුම් ගත්තොත් ਸਰවඥන්ස මේකෙන් බේරීම සඳහා සඳහන් කරනවා මේ ලෝකේ සංස්කාර පිරිච්ච ලෝකයක් ඒ සංස්කාර පිරිච්ච ලෝකෙන් මේ සංස්කාරයෙන් ගැලවීම සඳහා වාංගුවට ගන්න තරම්වත් දෙයක් ලෝකේ නැහැ. වාංගුවට ගන්න වෙන්නේ සංස්කාරය. ඒක නිසා ලෝකේ පුරාවට තියෙන මේ සංස්කාරයන් දැන් සරුවඥාන්සේ වාංගුවට අරන් දීලා තියෙන අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයේ බුදුහාමුදුර කියන ඒක සංස්කාරයක් කියලා. හැබැයි උන්වහන්සේ කියන උන්වහන්සේගේ තියෙන දැනුමේ හැටියට සර්වඥතා ඥානෙ හැටියට උන්වහන්සේ හිතා ගන්න පුළුවන් අඩුම සංස්කාරය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය නිසා අනිකුත් ගුරුසු සංස්කාර ඉවත් කිරීම සඳහා මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් පවත්තන ආර්ය අෂ්ටාංග මාර්ගේ පාවිච්චි කරන්න හැබැයි ඒකවත් බල්ල බදා ගන්න එපා කියලා. ඒක අල්ල බදා ගත්තොත් ඒකත් ඇමක් වෙනවා. ඒකත් උගුලක් වෙනවා. ඒකත් කොක්කක් වෙනවා. උදැල්ලක් වෙනවා. ඇණයක් වෙනවා. ඒකත් වැඩ කරන්න ඕනේ උපකරණයක් විදිහට පමණයි. ඒකත් ඉදිරියට යෑමට ප්‍රතිපදාවක් වෙනවා මිසක් බදා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා ගිහි ගෙවල් රකින්න, රැකී ආරක්ෂාවල් කරන, අභිවෘද්ධිය බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙකුට මේක කියවනකොට නිකන් තිත්ත බේතක් බොනවා වගේ වෙනවා. එහෙම නැත්නම් බඩ විරේක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඔක්කොමලා ඉපදින්නේ අපි ගියෝ විදිහටනේ. ඊකදගෙන කවදා හරි ඒක තේරුම් ගත්ත දවසේ ඊහමොල පෑදෙන වෙලාව වෙනකොටවත් මේ සරුවචනාංශගේ ධර්මයේ තියෙන නෛර්යානිකත්වය එහෙම නැත්නම් ඒකේ තියෙන සජීවීකම තේරුම් ගන්න ඉතින් අමාරුයි කියලා හරියන්නේ නැහැ. අපිට ඒ පංචස්කන්ධ වශයෙන් මේ වගේ තියෙන අනිත්‍යත්වය දුක්ඛත්වය අනාත්මය තේරුම් ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක මේ අමාරුකම නිසාම ਸਰවඥාන්සේ සඳහන් කරන මේක පඤ්ඤාවත් අසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා මේ බබාගෙන කණ්ඩ මේ ධර්මය පාවිච්චි කරන්න අමාරුයි. මේ ධර්මය හරියට පාවිච්චි කරන්න වෙන්නේ ප්‍රඥාවන් දෙන්න පමණයි. දුෂ්ප්‍රාච්‍යයෝ ධර්මයක් බබාගෙන කණ්ඩ හදනවා. එතකොට මේ ධර්ම හතර හැසිරීම නිසාම අමාරු වැඩ. ඒ නිසා සර්පෙක් අල්ලනකොට සර්පයාගේ බෙල්ලෙම අල්ලන්නේ කියලා තිනවා වලිගෙන් ඇල්ලුවොත් කනවා. ඒ නිසා අපි මුලින් මුලින් මේ ධර්මයේ තේරුම් ගන්නකොටත් බොහොම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් තැන් වලින් ගිහිල්ලා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තමයි මේ වගේ ගැඹුරු ධර්ම වලටපත් වෙන්නේ. ඉතින් එහෙම නොකර ඒ ගැඹුරු ධර්මයේ ඒ ආකාරයෙන් තේරුම් නොගෙන අපිට කවදාකවත් මේ වැඩේ ඉවර කරන්න බෑ කාගෙන්වත් මේ ගැඹුරු ධර්ම පිළිබඳ ආපෝදේ ණයට අරගෙන. කවදාකවත් අපිට බෑ ගැඹුරු ධර්මයේ තියෙන කෙනකින් ආශිර්වාද ලබාගෙන අපේ ප්‍රශ්න විසඳන්න. අපිට කවදාකවත් බෑ ගැඹුරු ධර්මයට අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරලා ගන්න. ඒ වගේම අනෙක් පින්කම් වලින් මේකට ලැබේවා කියලා ගණතුන් කරන්නත් බෑ. අපිට පුළුවන් අනෙක් පින්කම් වල ශක්තියෙන් මේකට මූණ දීලා සාක්ෂාත් කරගන්න. ඒක නිසා මේ සංස්කාර කියන පදය අපිට ලැබිලා තියෙන ඊටපත්සාවේ හැටියට අපි තේරුම් ගණ්ඩායි මේ අද දවසේ ධර්ම දේශනාවෙන් කළ තියෙන්නේ. ඉතින් භාවනා කරන යෝගාවචරයක් ගත්තොත් මේ සංස්කාර කියන පදය තුන් හතර පැත්තකින් තේරුම් ගන්න වෙනවා වෙන විදිහකට කියනවා සංස්කාර කියන පදයට තනි අර්ථයක් නැහැ ත්‍රිපිටකයේ පාළියේ පවා විවිධ අර්ථ ඡායාවන් පේන්න තියෙනවා සංස්කාර කියන පදේ. මේ නිසා යම් කිසි කෙනෙක් මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ගියාම ඊට වැඩිය දැඩි අපහසුකටපත් වෙනවා. නිසා සංස්කාර කියන පදේ ඉංග්‍රීසියට පරිවර්තනය කරපුවා. ඒ වගේම pāli පදය සිංහල පද ගත්තාම ඒක එක්සයිස් පිටුවක් විතර ලියන්න වෙයි. ඒ තරමටම ඒකේ විවිධ ඡායාවල් තියෙනවා. ඉතින් අර දානයක් අත් දෙන්නේ නැති සීලයක් අත් රකින්න නැති කෙනාට ඕක ප්‍රශ්නයක් නෑ. ඕක සංස්කාර ඛණ්ඩය ප්‍රශ්නයක් වෙන්නේ නමුත් යම් ප්‍රමාණයකට ඩිංගිත්තක් කරේ දානයක් දීලා සීලයක් රැකලා බණ භාවනා කරන්න අනේක නට හැප්පෙනකොට අද සංස්කාර වල එක මොනතක හැප්පෙනවා හෙට තව මොනතක හැප්පෙනවා අනිද්දා ඊගා මොනතක හැප්පෙනවා ඒක නිසා මේක තේරුම් ගැනීමේදී දෙබිඩි දෙබිඩි මත් නෙමේ තුම්බිඩි හතරබිඩි තත්වයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒකටම හිත යොදලා පැයක් දෙකක් මේක බණහලා තේරුම් ගන්නවයි කියලා කියන්නේ ඉන් සෑහෙන සංසාර සංවේගයක් ඇති කෙනෙකුට පමණක් උනන්දුවෙන් කළ හැක්කක් අනිත් අයට හිතනවා මේක තේරුම් අරගෙන ඉවර කරන්න බෑ. අපි මේ කරන රාජකාරි වල හැටියට අපි මේ කරන විවිධ විවිධාංගී කරන රාජ වගකීම් එක කරන්න බෑයි කියලා. නමුත් මේ වැඩ ඉවර කරන්න කවදා හරි තේරුම් ගන්න වෙනවා. ඒ නිසා අපි කාටත් තේරෙන තේරුම් ගත යුතු කියන පැත්තෙන් ගමු. අපි හොඳට දන්නවා මලගේකට ගියාම ඒ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා පදයක් අපි අහනවා. මේක සක්‍ර දෙවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගේ පරිණිරවණ මංචකේ කියලා තියෙනවා. යම් තාක් සංස්කාර තියෙනවා නම් ඒ සියලු සංස්කාර දුක්ඛ පිනිස හිටිනවා වෙනස් වෙනවා ඒ සියලු සංස්කාර දුක පිණිස හිටිනොයි කියන්නේ. ඉතින් මේ නිසා දේවවාදී ආගම් වල කියලා තියෙනවා සත්තු සියල්ලම මවන ලද්ද මැවීම කරන ලද්දේ ਸਰබලධාරි දෙවියන් වහන්සේ විසින් හැම තැනම ඉන්නවා හැම තැනම බලයේ තියෙනවා හැම කෙනෙක් තුළම ජීවත් වෙනවා හැම දිනාටම කරන්න ඕන දේවල් දෙවියන් වහන්සේ කරන්නේ කියලා. මේක දෙවියන් වහන්සේගේ මන අපේ සුනාමි ආවත් දෙවියන් වහන්සේගේ මන අපේ බබෙක් හමුණා දෙවියන් වහන්සේගේ මන අපේ බබා මැරුණා දෙවියන් වහන්සේගේ මන අපේ නිසා උඹලට තියෙන එකයි යාඥා කරපල්ලා යාඥා කරගෙන දෙයයන් ආංශේව යාලු කරගෙන යාප්පු කරගෙන ජීවත් වෙන එක විතරයි කියන්නේ. ඉතින් ඔබ මෑතක් කාලයක් එනකන් ඒ දේවවාදී ආගම් වල විශේෂයෙන්ම මේ බුද්ධ ධර්ම ඇර උච්ඡේදවාදී නොවන අනිකුත් සියලු ආගම් දේවවාදී වෙනවා. ඒගොල්ල හිතා හිටියා මිනිස්සුයෙකුට මේ ජීවිතේ කලහක්ක් නැහැ. ඒ කලහක්ක දෙයයන් ආංශේ තීඳු කරලා තියෙන්නේ. අපිට තියෙන දෙයයන් ආංශේ අඳ පීර දිගේ වැඩ කරගෙන යන්නේකයි කියලා. නමුත් ඒ බුද්ධ ධර්ම පිළිබඳව ඉස්සල්ලාම ජර්මනියේදී හදාරපු ඒ ෂොෆන්හව ආත ෂොෆන්හව ප්‍රකාශ කරා නෑ මිනිස්සුයෙකුට අවශ්‍ය නම් තමන්ගේ ජීවිතය හැඩගස ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක දෙයයන්ාංශර කරන අභියෝගයක් වුණා. මේක සියල්ල දෙයයන්ාංශය කරන එකේ මනුස්සයාට ඇත්තටම තියනවද ශක්තියක්? මේ පාරේ යන්න එකන මේ පාරට හරවන්න පුළුවන්ද කියන එක. ජීසා සියලු ඒ මේ බටහිර ජාතිය මේක විරුද්ධ වුණා මේ නෑ අතන ෂෝෆන්නාවට ඉස්සල්ලා මේ ඇක්වයිනාස් කියන සාන්තුවරයා කිව්වා එයා කතෝලික ජාතිකමයි කතෝලික සාන්තුවරේ කිව්ව මනුස්සයාට අවශ්‍ය නම් මනුස්සයාගේ ගමන්පතේ වෙනස් කරන්න පුළුවන් කියලා. මූලික මැවීම දෙවියන්වන්සේ තිනවා වම්පත වෙනස් කරන්න පුළුවන් මේ සඳහා එයා බටහිර ඉස්ලාම අධ්‍යාපන ක්‍රමයක් කියලා දුන්නා. ඉගෙනීමෙන් මිනිසයා සුචරිත වර්ධි කරන්න පුළුවන් නැති වුනොත් ම්ලේච්ඡ වෙනවයි කියලා. ඉතින් මේක බොහොම බරපතල අභියෝගයක් වුණා කියනවා ඒ කතෝලික සභාවට මෙයා මේ දේවාදී පියතුමෙක් වශයෙන් මේ කියන දේ අහක දාන්නත් බෑ මොකද එතකොට මිනිස්සුන්ට අධ්‍යාපනය පටන් ගන්න පුළුවන්. නමුත් බාරගත්තොත් අර ජීනාන්ගේ ශර බලධාරීත්වයට පොඩි කැනහිල්ලක් වෙනවා. ඊපස්සේ මෙයා ඒක කොහොමරි දිනාගෙන ඡන්දේ දිනාගෙන මේ අධ්‍යාපන ක්‍රමයක් ලෝකෙට හඳුල්ලා දුන්නා. ඒ නිසා අධ්‍යාපනයේ පියා විද්‍යට අද සලකන්නේ බටහිර ලෝකයේ ඇක්වයිනස් කියන සාන්තුවරයා. ඉතින් මේක ටික කාලයක් ගියා යනකොට ඉගෙන ගත්තත් මනුස්සයෝ තකතිරුකම් කරන්න පටන් ගත්තා. අද විශ්වවිද්‍යාල පෙකේන පිස්සු වේනවනේ. අපි බලාපොරොත්තු වෙන්නේ ඒවට ගියාට පස්සේ ගොඩට ඉගෙන ගත්ත දක්ෂත්වය කියලා. නමුත් ඒකෙදි කරන වැඩවල ම්ලේච්ඡන්ගේ කිසි වෙනසක් නැහැ. ඒ නිසා කාලයක් යනකොට අභියෝගයක් ආවා ඉගෙන ගත්ත පමණින්ම සදාචාරයේ පිහිටනවද නැද්ද කියලා. ඉස්සල පණන් ගත්තේ නම් ඡන්දේ මේ මේ මේ විවස්ථාව පාස් කරගත්තේ විද්‍යා දදාති විනය. විද්‍යාව ඉගෙන ගන්නකොට විනයක් ඇති වෙයි කියලා. මොකද අන්තිර බලනකොට හොඳ උගත් ඇත්තෝ මානවය නැති කරන්න කොච්චර දෝ අපරාධ කරන්න පටන් ගත්තා. අසල්ලාසියන් නැති කරන්න පටන් අරගත්තා. ඒක නිසා මේක පොඩි ප්‍රශ්නයක් වුණා. ගත්ත ප්‍රතිපත්ති දිගේ යනකොට ලැබුණ ප්‍රතිඵල නැහැ. පස්සේ මේ නිසාම මිනිස්සෙගේ ස්වච්ඡන්දය කියන එක අපිට යමක් ස්වච්ඡන්දයෙන් වෙනස් කළ හැකිද කියන එක පළවෙනි වශයෙන්ම ප්‍රශ්න කරා. ඒ ෂොපන්හාව කියන ආත ෂොපන්හාවගේ දර්ශනය අනුව විස්තර කළා යා කිව්වා කාට හරි ස්වච්ඡන්දේ දුන්නොත් ඌ කරන්නේ ඒකෙන් හානි කරගන්න එක විතරයි කියන. වඳුරට දැලිපියක් දුන්නා වගේ තමයි කිසිම කෙනෙකුට කවදාකවත් බලයක් වරයක් දුන්නොත් ඒක හරි හරියට පාවිච්චි කරන්න දන්නේම නැහැ කියන. කරගන්නෙම තුවාල කරගන්න එකමයි කරගන්නෙම හානි කරගන්න එකමයි කරගන්නෙම අහේනියක් කියලා. ඉතින් මේක හරි විශාල අභියෝගයක් වුණා මේක නාස්තික වාදයක් බවට පත් වුණා මේක සියල්ල ප්‍රතික්ෂේප කරා එහෙම වෙන්න බෑ. මිනිස්සුෙකුට ස්වච්ඡන්දයෙන් හුඟ දෙනෙක් හිතනවා අපි අයිතිවාසිකම් ඉල්ලා සටන් කරාට අපි හිතන ස්වච්ඡන්දය අපිට ලැබුණොත් අපිට ඒක පළපරෝජන පිළිස හිටී කියලා මේ පළවෙනිය මෙයා අභියෝග කරා. ඊට පස්සේ ආපු නීච්චේ තදින්ම කියා හිටියා ෂොෆර්නව කියන කතාව ඇත්තයි එකම මිනිස්සෙකුටවත් නැහැ අවස්ථාවක් දුන්නොත් ඒක පාවිච්චි කරන්න පුළුවන් ගතියක්. මේ නිසා පළවෙනි වතාවට බටහිරේ සියලු ස්වච්ඡන්දයේ අහේනි පිරිස පිහිටනවා කියන මතේ තවරුණා ඔන්න ඕකයි බුදුහාමුදුරු කියන්නේ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා. අපි මොකක් හරි කෙරුවොත් හිතලා හිතලා කරන සෑම දෙයකින්ම අපිට හානිය සිද්ධ වෙනවා. එහෙම කියනකොට මම දන්නවා පැහැදිලිවම හැම කෙනා සෑහෙන දුරට අපහසුතාවකටපත් වෙන ඇති. ඉතින් මේක අපහසුතාවකටපත් උනත් නැතත් මම ඉල්ලා හිටනවා මේ ගැන පොඩ්ඩක් අපි සාකච්ඡා කරලා බලමු කියලා. බුදුරජාන් වහන්සේ සංස්කාර තුනකට කඩලා පෙන්නනවා. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා. අපි කයෙන් හිතලා බලලා කටයුතු කරනවා. අපි කියන මේක සචේතනික කියලාත් කියනවා. සමහර වෙලාවට මේකට අපි කියනවා සසංකාරික කියලා. සසංකාරික ක්‍රියාවගයක් අපි කරනවා. අනිත් එක තියෙනවා වචන වගේක් තියෙනවා හිතලා බලලා අපි කතා කරන එක වග කියනවා අපි අනිත් එක තියෙනවා මනෝ සංකාර නැත්නම් චිත්ත සංකාර කියලා චේතනා වගේක් චේතනා නැත්නම් අපි හිතනවා. මේක මම හිතුවේ නැත්නම් කවුද හිතන්නේ මේ මගේ අභිවෘද්ධියට හිතන්නේ කියලා. මෙන්න මේ විදිහට කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා බුදුරජාණන් වහන්සේ සංස්කාර જાති තුනක් පෙන්ලා කියනවා මේවා එක එක එක එක මිරික හරින්නේ කියලා. අන්නේ දාට නිවන් ලැබෙනවා කියන්නේ. නොකිය කියනවා කාය සංස්කාරයක් තියෙන තාක් නිවන් ලබන්න බෑ. ඒ කියන්නේ හිතලා වැඩක් කරන තාක් අපිට ඒකේ අඩිය දැක ගන්න හම්බ වෙන්නේ හිතලා වචන කතා කරන තාක් සත්‍යයක් සමාධියක් ප්‍රඥාවක් ඇති වෙන්නේ. හිතෙන් හිතන තාක් සත්‍යයක් සමාධියක් ප්‍රඥාවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ආනාපාන සති සූත්‍රයේදී සරුවචන් වහන්සේ පැහැදිලිව මතක් කරනවා කාය සංස්කාරයම නැත්තම් අපි කාය අනුපස්සනා විවරනකොට පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති මේ කාය සංස්කාරයන් කායේ ක්‍රියාවලියන් නැත්තම් ක්‍රියාකාරකම් කියමු කායේ ක්‍රියාකාරකම් සංසිද්ධුවමින් සංසිද්ධුවෙන් මම හුස්ම ගන්නවා කියලා පස්සම් බයං කාය සංකාරං කියලා. ඉතින් දවල් අද අපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් තියෙන ප්‍රශ්න තුනක් අහලා තිබුණා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව කරගෙන යනකොට එnde ende ආනාපාන සතිය ගෙවෙනකොට එnde ende ආනාපාන සතිය සියුම් වෙනකොට එnde ende ආනාපාන සතිය සූක්ෂම නොතේරණ තැනට එනකොට ඊගාට මොකද කරන්න කියලා. නැත්නම් භාවනාව යහට යන්නේ කොහොමද කියලා. ඉතින් මේකෙදි පේනවා බුදුරජාන් වහන්සේ කියාපු තාලෙට ආනාපානය හොඳට කීකරු කරලා මේ වගේ භාවනා මධ්‍යස්ථානයක් හොයාගෙන සීලක පිහිටලා හොඳට සක්මන් කරලා අවිල හොඳට පట్టල වෙලා හොඳට හුස්ම දිහා බලන් හිටියොත් ඒ පැය දෙකක් තුනක් එක දිගට භාවනා කරනකොට සමහර විටක කෙනෙකුට 120කට 30කට වගේ පිරිසකට මේ හුස්ම ඇතුළට සංසිඳන ගතිය දැනෙන්න ඉඩ තියෙනවා. විය යුතුයි කියලා එකක් නෑ දැනෙන්න ඉඩ තියෙනවා. පිං ඇතියත්ෝ ඉන්නවා. මට පොද්දුම හිතුණා මේක ගැන මම ඉස්සල්ලාම බණ කියන්න පිටකොට්ටි ගිය දවසේ. මෙහි හිටපු ඇත්තටම අපේ කාර්ක සභාවේ එතකොට අපි හිටිය 1906 කාර්ක සභාව කාදාකර රැස්සලා තිබුණා මේකේ අයවැය වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණේ අවුරුදු ගාණක් මේක නිකන් දුර වෙලා ගියා ඊට පස්සේ ඇත්තටම පත් කරපු කට්ටිය ගොඩාක් කොළඹ රස්සාවල් කරන අය ඒගොල්ලෝ හැකි තාක් දුරට මේකට ඇවිල්ලා සකස් කරලා මේ මේ මේ තාලවල් අපි හදන්න ඕනේ කුටි හදන්න ඕනේ කියලා පාරවල් හදන්න ඕන කියලා සැලසුම් කරගෙන ඉඳලා ඒ ස්වා ඒ ඇත්තෝ ඇවිල්ලා කිව්වා කේමානන්ද ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ අපි මාසිකට සැරයක් දෙසරක් මෙහෙනවා මේකේ කාන්තාවන්ට උඩට එන්න දෙන්නෙත් නැහැ උන්දලාට ආවොත් ওই ගෙදර වැඩ කරගන්නත් බෑ ඒ නිසා එක ස්වාමීන් වහන්සේ නමක් කොළඹට ඇවිල්ලා අපේ ගෑනුන්ට බණ ටිකක් කියන්නේ කේමානන්ද ස්වාමීන් වහන්සේ කිව්වා එනවා විනාසයි කියලා එහෙම කියන්න එපා ස්වාමීන් වහන්සේ. මොකද ඒ මිනිසුන්ගේ අනුගතිය වෙල තමයි අපි මේ එන්නේ. ඒ නිසා ඒ අත්ව ගැන අනුකම්පා කරන්න කවුරු හරි පිටත් කරන්න. ඊට පස්සේ තමයි මම මාසිකට සැරයක් පිටකොටේ තනක් අපි ජාත්‍යන්තර මේ බෞද්ධ පාතලක ඉරිදා පටන් අරගත්තා. පටන් අරගත්තට පස්සේ මම ඉස්ලාම් වතාවට මම ගියේ. ඉතින් මම දන්නේ නැහැ මොකන්ද පටන් අර ගන්න ඕන කියලා මම සතිපට්ඨාන සූත්‍රයෙන් පටන් අරගත්තේ. ප්‍රශ්න සාකච්ඡා තුනක් විතර යනකොට කියන්නේ බණ කීලි වල ධර්ම සාකච්ඡා කරනකොට මේගොල්ලෝ අහන ප්‍රශ්න වලින් මට තේරෙනවා සෑහෙන දුරට භාවනාවේ 40ක් විතර හොන්දටම භාවනාව අල්ලලා. හිතා ගන්න බෑ මොකද හැම කෙනෙක්ම ඊටාම තද බල විදියට රැකී රහසෝල යෙදෙමි කාර්යබහුල ජීවිත ගත කරමින් කොළඹ පන්නේ නව පන්නේ මේ සංකර ජීවිත ගත කරන ඇත්තෝ. ඒනොට බලනකොට සමහර අවුරුදු 17 18 භාවනා කළා සමහර හැමදම පැය 3 4ක් භාවනා කරා. ඊට පස්සේ අර මමත් බණ කියනකොට මට ලොකු සතුටක් ඇති වුණා. මේක මේ මැරිච්ච ධර්මයක් නෙවෙයි. මේක පණ තියෙන ධර්මයක්. අපි කැලේ ඉඳගෙන හිස බාගෙන සිවුරු දාගෙන කරන වැඩේ කොළඹ කාර්ය බහුල ජීවිතින්දදී කරන්න පුළුවන් කියලා මම කේමනන්ද සංස්ථායිල කිව්වා. ස්වාමීන් වහන්සේ මේ හරස්කර දිහා බලනකොට මේ භාවනා කරන අය දිහා මේ ආනාපානේ සංසිඳවනා කියන එක එච්චරම අමාරු දෙයක් නෙවෙයි මොකද මේ කාර්ය බහුල ඇත්තෝ කෙවල් වල ඉඳගෙන කරනවා ඊට පස්සේ ඒ ස්වාමීන් කිව්වා ඇත්ත තමයි ආයසන තුන් මේකේ ගැහණු පිටිම ભેදයක් කාර්ය බහුලකමක් නැහැ හරියට කියලා දෙනවනම් මේකයි ක්‍රමයේ කියලා කළ යුත්ත මේකයි කියලා ගහගෙන ගහගෙන යනකොට වරින් වර වදින්න ඉඩ තියෙනවා කියලා. ඉතින් මම මේ කියන්න හදන්නේ මේක මේ ගුඪ ධර්මයක්වත් එහෙම නැත්නම් මේ ආශිර්වාදින් කරන යන්නේ හොඳට ශද්ධාවෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ශාසනය පණ තියෙනවා. මේක සජීවී ශාසනයක්. ධර්මයේ සජීවී කියලා හොඳට වැඩ කෙරුවොත් ඔය පස්සම්බයං කාය සංඛාරං කියන එක සංස්කාරයන්ගේ කාය සංස්කාර කියන එක සංසිඳවන්න පුළුවන් කාය සංස්කාර කියලා අපේ ශාසනය හඳුන්වන්නේ කායක් පැවැත්වීමට අවශ්‍ය කරන අඩුම කායික ක්‍රියාව හුස්ම. අපි දන්නවා මේ හුස්ම ඉච්ඡානුක පේශි අනිච්ඡානුක පේශි කියන දෙකෙන්ම සිද්ධ වෙනවා කැමැත්තෙම සිද්ධ වෙනවා අකමැත්තෙම සිද්ධ වෙනවා නිින්ද ගියා සිද්ධ වෙනවා නාන කොට සිද්ධ වෙනවා ඕනේ නම් කරන්න පුළුවන්. ඒ කියන්නේ හුස්ම හිතලා ගන්නත් පුළුවන්. අතහැරියට නිකන් හිටින්නේ නැහැ ගැනෙන එකක් තියෙනවා. අන්න ඒක අරමුණු කරලා නැත්නම් ආනාපාන සතිය කියලා අපි බෞද්ධ අතර අපිට මේ වචන කෙලිම පාවිච්චි කරන්න පුළුවන්. සතිය ආනාපාන තියලා බලාගෙන හිටියොත් අනිත් සංස්කාර නතර කරනවා. මොනවද? චේතනාපූර්වක රූප වැලීම නතර කරන හැදක වහ ගන්නවා. චේතනාපූර්වක සද්ද ඇහිලා නතර කරන්න නිස්සද්ද තැනකට යනවා. චේතනාපූර්වක ගඳ බලන්නෙත් නැහැ, රස බලන්නෙත් නැහැ. කය හසුරුවන්නෙත් නැහැ. කය ඉරියව් මාරු කරන්නේ චේතනාපූර්වකව. එහෙම කය මුත්ත තිබ්බා වගේ මැටි බුද්ධා වාගේ එහෙම තියෙනවා. තියලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ස්වච්ඡන්දය ඇතුව හෝ නැතුව සිදෙන හුස්ම දිහා බලන හිඳලා බුදුරජාණන් වහන්සේගේ මේ ප්‍රයත්නයේ තියෙන මේ සංස්කාරවල තියෙන කාය සංස්කාර සංසිද්ධ උපම ලැබෙන සාන්තිය පෙන්ලා දීලා ඉතින් යටින් තියෙන චිත්ත සංස්කාර නතර කරන්න උනන්දුවක් ඇති කළ දෙන එක. ඉතින් මේක හරියන්නේ නැහැ හැටිය ගේන්නේ කවුරු හරි ඉස්සරහට යන්නේ. නැත්නම් මේ කරන්න බැරි දෙයක් කියලා හිතනවනේ මේ කාලේ නිවන් දකින්න බෑ, භාවනා කරන්න බෑ. උර මෛත්‍රී බුදුහාමර එනකන් උන්ට උනද කියලා දවලුත් ප්‍රශ්නයක් කාලා තිබ්බා. කොහොමද අපි මේ ආත්මෙම කරනවද නැත්නම් මෛත්‍රී බුදුහාමර එනකන්ද? ඉතින් මේක මම හිතනවා ජන විඥානයේ තියෙන බරපතල ප්‍රශ්නයක්. මේක මේ මර කවුද පත්‍රේ දාලා තියෙනවා මේක මෛත්‍රී බුද්ධ සාසනේ මොන්ටිසෝරි මේක. ඒකෙදි තමයි ප්‍රතිඵල ලබන්න තියෙන්නේ. දැන් මේ මොන්ටිසෝරි පන්ති යනවා කියලා. එහෙම එකක් නැහැ. අපේ සරුවචනාංශේ ගෞතම සරුවචනාංශගේ වැඩ පිළිවෙල 100%ක්ම පණ තියෙනවා. ඒක දකින්න පුළුවන් තරම් තමයි හොඳට හුස්ම ආනාපානයේ වශයෙන් යන්න ඇරලා මුලින් නම් ටිකක් කරන්න වෙනවා. කය තැම්පත් කරගෙන ඉන්න වෙනවා, මෙනෙහි කිරීම කරන්න වෙනවා, ආස්වාස ප්‍රස්වාස වශයෙන්. නමුත් කී කරුණාට පස්සේ ආස්වාස ප්‍රස්වාස සංසිඳිලා හොඳට ඒ සංසිඳන පැත්ත අවුල් කරන්නේ නැතුව පස්සම්බනේ ආශාස සංසිඳීම කෙරුවොත් කෙනෙකුට දැක ගන්න පුළුවන් ඒ හුස්ම හොඳට නතර ඇතිෙදි උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ලක් වගේ නලියන්නේ නැතුව ඒක දිහා බලන්න පුළුවන්. අන්නේ බලාන ඉන්නකොට සැකයක් හෝ නැත්නම් නින්දර වැටුනොත් හෝ නැත්නම් ආයසින් හුස්ම ගන්න හැදුවොත් හෝ නැත්නම් මේ වෙන්නේ මැරෙන්න හදනවාද කියලා බයක් හෝ එන්න ඉඩ තියෙනවා අන්නේ වෙලාවේ සද්ධාව පිහිටුවගෙන සීලයේ අදිෂ්ඨාන කරගෙන බුදුන්ට ජීවිතේ කය පූජා කරගෙන ගියොත් විශේෂයෙන්ම හොඳ කල්යාණ මිත්‍ර මණ්ඩලයක ධර්ම සාකච්ඡාත් එක්ක මේක කප්පාගෙන යනවා කියන එක එච්චර අමාරු නෑ. අන්නේ පස්සම්බනේ කෙරුවට පස්සේ ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා රූප බලමින්, සද්ධාහමින්, ගන්ධ බලමින්, රස බලමින්, කාය චේතනාපූර්තව ක්‍රියාත්මක කරමින් ඉන්නකොට මේක මැටි හරකෙක් මැටි පා ගන්න කඹරනවා වගේ කිලෝරක් නැහැ හිත කොහෙ යනවද කාගේ න්‍යාය පත්‍රයට වැඩ කරනවද පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ අත්ෙන් අතට පයින්නවා අපිට හිතන්න බෑ රූප බලපං කිව්වට රූප බලන්න හිත කැමති නෑ යාට ඕන යා සද්දාහනවා සද්දාහපං කියනකොට රූප බලනවා අපි සාමාන්‍යයෙන් කැමති කියන්නේ අපේ දරුවෝ හිතු කියන තැන හිතු කියන්න මම හදලා තිනවා කියලා අම්මලා පුරාජේරු කියනවා තාත්තලාත් පුරාජේරු කියනවා ඔය භාවනා කරන්න ගිය දවසේ ඒ අම්මලා දරුවන්ගේ තියා අම්මලා තාත්තලාගේවත් හිත හිතු කියන දන හිටින්නේ නැහැ. ආසස් වස්සස් හිටපන් කිව්වට හිටින්නේ නැහැ. නමුත් හිටින්නේ නැහැ කියලා අතාරින්නත් බෑ. මම මේක උත්සාහ කරන්න ඕනේ කියලා බැලුවොත් අර පිස්සු වඳුරා නැත්නම් පිස්සු රිලවා කීකරු කරලා අපිට ආනාපානෙම හිටවන්න පුළුවන් වුණොත් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැති වුණාට ඇහ කන දිවනාසය කය නැති වුණාට අර පස්සම්බනේ වෙනකොට පුදුමාකාර පිරිච්ච ගතියක් හිතට එනවා. හැබැයි ඒකත් ඒ පිරිච්ච ගතියක් බවට පේන්නේ සත්පුරුෂයෙකුට පමණයි අසත්පුරුෂයාට පේන්නේ බයක්. අසත්පුරුෂයාට දැනෙන්නේ තනි ගතියක්, පාළු ගතියක්. මොකද ඒ හුරු නෑ. මොකද එයා හිතනවා මේ චේතනාපූර්වක වැඩ නැති වෙනකොට මැරෙයි කියලා. එහෙම නැත්තම් මගේ අනන්‍යතාවයේ දිය වෙලා යයි. මම නිකමෙක් වෙයි කියලා. හරියට දැනගෙන යනවනම් මේ කාය සංස්කාර සංසිඳවන්න පුළුවන්. ඒ කාය සංස්කාර සංසිඳ වෙනකොටම අන මිනිස්සෙක් විසින් විශේෂයෙන්ම අත්විඳිය යුතු අත්විඳිය හැකි නැත්නම් මිනිසුන්ට පමණක්ම අත්විඳිය හැකි මේ නිර්ාමිෂ සුඛය කියන එක තේරෙන්න පටන් ගන්නවා. අපි මෙතෙක් කල ජීවිතේ විඳපු සුඛය ඔක්කොම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්වරට ගෝචර වෙන ඇහැට කනට නාසයට දිවට ගෝචර වෙන. මෙතෙන්ට ගියාට පස්සේ රූප බලනවත් නෙමෙයි ඇහෙන්, ශබ්ද අහනවත් නෙමෙයි කනෙන්, ගඳ බලනවත් නෙමෙයි නාසයෙන්, රස බලනවත් නෙමෙයි දිවෙන්, කය වේසනවත් නෙවෙයි චේතනාපූර්වකව නමුත් පුදුම පිරිච්ච ගතියක් එනවා. දැන් මේ අස්සජි ස්වාමීන් වහන්සේ කියන්නේ බුදුහාමුදුරන්ට ඉස්සරත් මම ස්වාමීන් වහන්සේලා ඉඩ වෙන්නේ ඉස්සලා මම මේ පස්සම්බයන් කාය සංඛාරම් කියන தത്വෙට ගියා. ඉගෙන මගේ හිත එහෙම සංසිඳවගෙන එnde ende ende ende ශියුම් හුස්ම රැල්ල නොදෙන තැනකට මට යන්න පුළුවන් වුණා. එතකොට මට සමාධියක් තිබුණා. දැන් යන්න බෑ. යන්න බැරි මොකද මේ සැක නිසා. යන්න බැරි මොකද මේ කුකුස් නිසා මම මැරෙයි මගේ මම පිරිහෙනවා කියන හැඟීම. අස්සජි ස්වාමීන් වහන්සේට වෙන එක හැම කෙනාටම වෙනවා. මැරෙන්න ඉස්සර වෙලා භාවනා කරනකොට උනත් ඒ හුස්ම රැල්ල සංසිඳනකොට හිතන මේක පිරිහෙනවයි කියන. හරියනවයි කියලා හිතෙන්නේ ඇත්තටම කියනවා හිතෙන්නෙම නැහැ. ඒක බණ අහලා ධර්ම සාකච්ඡා කරලා යොමු හරියට දුන්නොත් පමණක් හිතනවා මේ භාවනාවේ දියුණුවක් කියලා නැත්තම් හිතෙන පිරිහීමක් කියලාම තමයි. මේ ස්වාමීන් වහන්සේට මේක උනේ මරණසන්න වෙලාදී ඇතිවෙච්ච සැක නිසා. අපි හිතමු අපි බුදුන් අදහගෙන ධර්ම සාකච්ඡා කරලා, කටයන මිත්‍ර ආශ්‍රය කරලා, බණ අහලා මේ සංස්කාර මේ තුනෙන් එකක් සංසිඳීම හොඳ වැඩක්, දියුණුවක්, ප්‍රගමනයක් කියලා අවබෝධ කරගත්තොත් එයාට අර තිරිසනෙකුට විඳින්න බැරි මිනිසෙකුට පමණක් විඳියා කියන්නේ නිර්ආමිෂ සුඛේ අද්දක් ගන්න පුළුවන් තිරිසනුන් විතරක් නෙවෙයි මිත්‍යා දෘෂ්ටිකටත් බෑ අසත්පුරුෂයරත් බෑ. ආන ඉතින් ගියොත් ඒ කාය සංස්කාර සංසිඳුන තැන ගියොත් ඒ පුද්ගලට කියතේ භාවනා ජීවිතයේ යම් සාර්ථකත්වයක් නැත්නම් මේ ජීවිතයේදී මට පළප්‍රයෝජනක් ලබන්න පුළුවන් කියලා. එහෙම නැත්නම් කියත හැකි මට ඒ පරියන්කේ සාර්ථකයි මගේ හිත දැන් විපස්සනාවට ලෑස්ති කියලා. ඉතින් ඒ නිසා සංස්කාර වලින් තුනෙන් එකක් සංසිඳෙව්වත් සියල්ල අවශ්‍ය නැහැ. පුදුමාකාර විදිහේ අයිතිවාසිකමක් කෙනෙකුට ලැබෙන මම මේ නම්බුවක් අරන් දෙන්නවක්වත් එහෙම නැත්නම් ඒකෙන් ආඩම්බර වෙන්නවත් කියනව නෙවෙයි. ඇත්තටම අගේ කළ යුතු තැනකට යනවා. නමුත් යම් අවස්ථාවක මේ කාය සංස්කාර සංසිඳුණායි කියලා කියන්නේ චේතනාපූර්වකව සද්ධාහනවා නෙවෙයි, රූප බලනවා නෙවෙයි, ගඳ බලනවා නෙවෙයි, රස බලනවා නෙවෙයි, හුස්ම ගන්නවවත් නෙවෙයි. එහෙමම බලාන ඉන්නකොට යම් වෙලාවක ඇති වෙන්න ආය සංස්කාර සංසිඳෙව්වොත් පමණක් එයාට චිත්ත සංස්කාර වලට දැක ගන්න අවස්ථාවක් ලැබෙනවා. මෙතෙන් යනකොට වචී සංස්කාර අනිවාර්යයෙන්ම නතරලා තියෙන්නේ නැත්නම් කාය සංස්කාර සංසිතෙන්නේ නැහැ. වචී සංස්කාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක. අන්න එදාට පළවෙනි තිරේ යැරලා දැන් ඇතුළේ තිරේ පෙන්වන්න පටන් ගන්නවා. එතකොට චිත්ත සංස්කාර පේන්න පටන් අර ගන්නවා. චිත්ත සංස්කාර වශයෙන් අපිට පොත පෙන්වන්නේ වේදනා සංඥා ඒවලට චිත්ත සංස්කාර කියලා කියනවා. එතකොට ඇතුලේ පේන්න පටන් අර ගන්නවා මේ හිතට රූප, ශබ්ද, ගන්ධ, රස නොදුන්නට හිත ඇතුලෙන් අපේ පරණ මතකයෙන් පුදුමාකාර වේදනා වර්ගයක් අය ඇති කරනවා. ඒවා කියනවා අසංස්කාරික කාය විඤ්ඤාති, අසංස්කාරික වචී විඤ්ඤාති කියලා. අපි දන්නෙත් නෑ අපිට පාලනය කරගන්නත් බෑ. හොඳට භාවනා කරනකොට මේ ඇඟ තියෙන බවට මැරිලා නැති බවට නිින්ද කියලා නැති බවට කයේ මොනවදෝ වැඩ පිළිලක් යනවා. ඒක සමහරට අපිට වේදනාවක් වශයෙන් හඳුනා ගන්න පුළුවන් විඳින් වශයෙන් සමහරට සංඥාවක් වශයෙන් හඳුනා ගන්න පුළුවන් නිවිමින් යනවද අවිසෙමින් යනවද ලං වෙනවද දුර වෙනවද කියලා. හැබැයි මේක මගේ මන අපේ නෙවෙයි. මගේ න්‍යායපත්‍යයේ තියෙන එකක් නෙවෙයි තේරෙන පටන් ගන්න ඇඟ ඇතුලේ මොකද්ද වේදනාව වගේක් යනවා. ඉතින් මේකට කුලප්පු වුණොත් මේක මම කිව්වොත් මේක මගේ කිව්වොත් මේක මගේ ආත්මේ කිව්වොත් ඒ මිනිස්යාට දෙකට කපපු පණුවෙක් වාගේ. කොට දාපු මාළුවෙක් වාගේ. ආවේශ වෙච්ච කපුවෙක් වාගේ පුදුමාකාර විසිලක් එන්න පටන් ගන්නවා. ඒ මොකද අර තමන්ගේ ස්වච්ඡන්දයෙන් නෙවෙයි ස්වභාවයෙන් මතුවෙන මේ වේදනාව මේක භාවනා හරි ගිහිල්ලාද වැරදිලාද කියලා බුදු බැවිසිල්ලකට එන්න පටන් ගන්න. එතෙන්දී සරුවචනසේ කියනවා මේ මතුවෙන දේවල් මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා ඒ වේදනා, ඒ සංඥාදියා බලන්නේ කියලා. බලන් ඉන්නකොට ඉන්නකොට තමයි තේරෙන්නේ අපි යම් දවසක මේ චේතනාව ඇති කිරීම මෙතනදි මම සමාන පදයක් පෙන්වනවා චේතනා කියලා කියන්නේ සංස්කාරවලට චේතනා නතර කරන්න ගිය දවසේ තමයි අපිට තේරෙන්නේ අපි හිතුවට චේතනා නතර කරන්න බෑ. ඒකේ වින්නේ විශාල ජවයක නතර කරන්න ගිය දවසේ තමයි තේරෙන්නේ අපි මොනතරම් වේගයක ඉන්නවද කියලා. ඒ නිසා මේ පුද්ගලයාට සිද්ධ වෙනවා හුස්ම හොඳට සීකර වෙලා නතර කරලා ඊගාට මොකද්ද ඕනේ කරන්න ඕනේ කියන හැඟීම එනවයි කියන්නේ චේතනාව. මට දැන් හරි ගිහිලාද වැරදිලාද කියලා හිතනවා කියන්නේ චේතනාව. අන්නේ චේතනා කිසිත් නැතුව ඉන්න උත්සාහ කරන පටන් අරගත්තොත් පේන්න පටන් අර ගන්නවා මේ හිත එහෙම නැත්නම් මේ චේතනාව එහෙම නැත්නම් මේ සංස්කාර වැඩ කරන්නේ කාගේ න්‍යාය පත්‍රයටද කියලා. ඒක ඒකාන්තයෙන්ම මාරපාක්ෂිකයි. මාරපාක්ෂිකව තේරෙන්නේ චේතන නතර කරන්න උත්සාහ කරපු දවසේ. අපි දැන් උත්සාහ කරන්නේ හැකිතාක් චේතන ඇති කරලා හැකිතාක් චේතන සාක්ෂාත් කරගත්තොත් දිනුම් කියලා. මොක කවදා හරි නතර කරන්න ගිය දවස් තමයි අපිට තේරෙන පටන් අරගෙන මේ චේතන වැඩ කරන්නේ මගේ න්‍යාය පත්‍රයටද නැත්නම් කාගේ න්‍යාය පත්‍රයටද කියලා. ඒ කාන්තෙම කෙලස් න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ. එනිසා යම් දවසක අපට පුළුවන් නම් හුස්ම සංසිඳීගෙන එනකොට කිසිම චේතනාවක් පහළ නොකර මේක දිහා අනුන්ගේ දෙයක් වගේ බලාගෙන ඉන්න. මේක දිහා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා බලාගෙන ඉන්න. ඒක තමයි මම හිතන අපේ ජීවිතේ කරන්න වෙන ලොකුම ලොකු දානෙ. භාවනාවට භාවනාව වශයෙන් යන්න ඇරලා කිසිම චේතනාවක් පහළ නොකර ඉන්න උත්සාහ කරන්න පුළුවන් නම් ඒක බුදුන්සේ ලස්සන වචන රාශියක් පාවිච්චි කරනවා. උන්වහන්සේ කියනවා මේ මොනවාක්වත් දැනෙන්නේ නැහැ මොනවාක්වත් කියන්නත් බැරි ඒ தත්ත්වයට එනකොට ඒකට ඇඟිලි ගහන්න එපයි කියනවා. ගංගක් අයින ඉඳගෙන ගංග ගලන දිහා බලා ඉන්නවා මිසක් අත දාන්න එපා. අත දැම්මොත් එමෙනවා. ගංග කැළඹෙනවා. මේක අනුන්ගේ දෙයක් වගේ බලන්නේ හිටියොත් එන්නේ එන්නේ එන්නේ එන්නේ ප්‍රතික්‍රියා නොකිරීම නිසා මේ චේතනා පරණ පෙර පුරුද්දට ගැම්මට ඇවිල්ලා හයි වේගෙන් යන වාහනයක් බ්‍රේක් කරුවා වගේ ඇදීගෙන යනවා. නැති කියලා කොයි හරි වෙලාවක නතර වෙනවා. උන්නේ නතර වෙන අතර වාරයේදී අපි නැවස චේතනා පහළ නොකරගෙන ඉන්නවා කියන එක කවදාකවත් අපි හිතමු නැති අභ්‍යාසයක් බාරපත් වෙනවා. අන්න ඒකෙදී සරුවචනසේ සඳහන් කරලා තියෙන විශේෂයෙන්ම චේතනා සූත්‍රයේදී මහනි යම් වෙලාවක අපි චේතනා කරන යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති. අපේ හිතේ චේතනා තියෙන තාක්කල් සලසුන් තියෙන තාක්කල් අනුසේ ධර්ම තියෙන තාක්කල් ඒක පදනම් කරගෙන මේ භවයේ පවතිනවා. අපේ විඥානයේ ඒක පදනම් කරන පචිත්‍ිත විඥානයක් බවට පත් වෙනවා. යම් වෙලාවක අපි චේතනා නොකර චේතනා භාවනා කර්මස්ථානයක් වශයෙන් ගන්න මම මොන කිසිම දෙයක් ප්‍රාර්ථනා කරන්නේ කිසිම දෙයක් ඉල්ලන්නේ වෙන දෙයකට වෙන්නදලා බලා ඉන්නවා කියලා චේතනා නතර කරත් සැලසුම් කිරීම නතර වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. පකප්පන ඇති වෙන පටන් ප්‍රකල්පනා පහළ වෙනවා. අනුශේ ධර්ම තියෙනවා. එතකොට විඥානේ ওই දෙක මත අල්ලගෙන සුපතිත්ිත භාවයටපත් වෙනවා. යම් වෙලාවක යෝගාවචරය දැනගෙන ඉස්සරහට මොකද වෙන්නේ කියලා අහන්න යන්නෙත් නැහැ. මම මේ සෝවාන් වෙයිද? මම දැන් ඉන්නේ කොතනද? මට පළවෙනි ධානය හම් වෙයිද? මට දිබ්බ චක්කු පහළ වෙයිද? මේ සේරගෙම සිද්ධ වෙන්නේ ප්‍රකප්පන, ප්‍රකල්පන, සහ චේතනා කරන්නේ දුව ප්‍රකල්පනක් නැති වුණා නම් බුදුහාමර කියනවා ඒත් අනුසේ ධර්මයේ මත විඥානයේ සුපතිත්ිත වෙනවා. අන්න එදාට යෝගාවචරයට දැක ගන්න පුළුවන් චේතනා නැත්තම් ප්‍රකල්ප නැත්තම් දැන් විඥානයේ පදන් වෙලා තියෙන්නේ අනුශේ ධර්ම කියන ඊ타ත්ම සූක්ෂම චීන කන්නාඩයකින් දැකිය යුත්තක් දැක ගන්න පුළුවන්. කාම ලෝකේ ඉන්න කෙනාට කවදාක හිතන්නවත් හම්බ වෙන්නේ කාය සංස්කාර සංසිඳන නැති කෙනෙකුට හිතන්නවත් හම්බ වෙන්නේ ඒක නිසා කාය සංස්කාර සංසිඳවලා චේතනා පහළ නොකර අනාගත සැලසුම් නැහදා දැන් මොකේද මේ විඥානේ පිටදා ආධාර ලබන්නේ කියලා බැලුවොත් අර කාපට් එකේ යට තියෙන කුණු ටිකේ එහෙම නැත්නම් අනුශය කියන කෙලෙස් වල මේක පැතිරලා යන හැටි දකින්න නමුත් ඉතාම වාසනාවන්ත තැනක් තියෙනවා මේ මත විඥානයේ යැපෙන්න යැපෙන්න අනුශය ගෙවෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අනුශය දැකන පමණින්ම අනුශයට වසන්ඩ බැරුව යනවා. අපි කරන්න හදන්නේ ඒකට එන්න ඇරලා බලන ඉන්න. එතකොට අපි මේ පෙර කර කර්ම රුචි අරුචිකං පෞරුෂත්ව වශයෙන් අපි රැස් කරගෙන ආපු මේ සක්කාය දිට්ඨිය දැන් එකම පෝෂණය ලබන්නේ මේ අනුසේ ධර්ම මත ඒ අනුසේදියා හොඳට බලහිටියොත් අලුතෙන් චේතනා පහළ නොකර අලුතෙන් ප්‍රකල්පනා පහළ නොකර එන්නේ එන්නේ එන්නේ එන්නේ අනුසේ ගෙවි යෑම තුවාලයක සැරව පිටවීමක් වගේ. කුරුලෑක පුරු ඇදිලා ගියා වගේ යන්න පටන් ගන්නවා. ඉතින් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ කාය සංස්කාර සංසිඳුවාට පස්සේ චේතනාවක් පහළ නොකර ඉන්න එක භාවනාවක් කියන එක හිතට වද්දා ගන්න පුළුවන්ද කියන එකයි. අලුතෙන් ප්‍රකල්පනා පහළ නොකර ප්‍රාර්ථනා ප්‍රනිදි සලසු මුකක්කත් නැතුව. හිතියොත් විතරක් අපිට දැක් ගන්න පුළුවන් ඒ මමයා කියන්නේ කවුද කියලා. ඒ තාක්කල් අපි අල්ලපු ගෙද ඉන්නේ කවුද කියලා දැනගත්තට තමන් කවුද කියලා දන්නේ නැහැ. දකින්න ඕනේ නම් මේකට කියනවා ඇති හැටිය දැකීම කියලා. යථාභූත ඥාන දර්ශනය කියලා. දකින්න ඕන අපිට බරපතල අවස්ථාවල් තුන හතරක් පන්නන්න වෙනවා. එකක් එක තැනක ඉඳගෙන මේ ගත්ත අරමුණ පිම්බීම ඇකිලිම හෝ ආනාපානේ හොඳට සංසිඳවන්න වෙනවා. සංසිඳුණට පස්සේ පටන් ගන්නවා දැන් තමයි තොවිල පටන් ගත්තේ කියලා. නැත්නම් මේ චිත්ත ධර්ම වලට දැන් තමයි ගියේ. ඊට පස්සේ අපිට උත්සාහ කරන්න වෙනවා චේතනා ප්‍රකල්පනා නැති කරගන්න නැතුව ඉන්න එක. මතු වෙනවා එක එක දේවල් වේදනා මතු වෙනවා සංඥා මතු වෙනවා සංස්කාර මතු වෙනවා මොනම දෙයකට හරි බුදුහාමර මේ සූත්‍රය උගන්වන්නේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන්නේ පුරුදු වෙන්න කියලා පුරුදු වෙනකොට වෙනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් අපේ හිත චේතනා ප්‍රකල්පන නැති වෙනකොට සාමාන්‍ය ලෝකයා අපිට චෝදනා කරනවා අපේ නිර්මාණශීලීත්වය නැතිලා යනවායි කියලා අපේ ප්‍රගතිශීලීත්වය නැති වෙනවායි කියලා අපේ අභිවෘද්ධිය පතන ගතිය නැති වෙනවායි කියලා බුදුරජාන් වහන්සේ නම් එහෙම චෝදනා කරන බව පේන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා අපි අභිවෘද්ධිය පතන්නේ තණ්හාව තුලින් නම් මාන්නය තුලින් නම් ditthිය තුලින් නම් ඒ අභිවෘද්ධියෙන් කවදාවත් වගතුවක් නම් වෙන්නේ නැහැ කියන. ඒක වෙන්නේ තව තවත් කර්ම රැස් වෙන එක. ඒක නිසා අපිට සුළු වේලාවකට හෝ දැක ගන්න පුළුවන් වෙනවා මේ කාය සංස්කාර සංසිඳුපු එක්කනට චිත්ත සංස්කාර මනෝ සංස්කාර සංසිඳවන්න පුළුවන් හැබැයි ලෑස්ති වෙලා යන්න ඕන. ඊගාවට මම මොකද කරන්න කියලා අහන්න නරකයි. එහෙම නැත්නම් මේ නැති වෙන හුස්ම ආයාසයෙන් පිඹින්න යන නරකයි, නිින්දට වැටෙන්න යන දෙන්න නරකයි, සැකකරන නරකයි මේ අස්සජි ස්වාමීන් වහන්සේ වගේ මේක තමයි කරන්න තියෙන්නේ මේ විඥානේ වියලව හරින්න, සංස්කාර වියලව හරින්න, ක්ෂයකරන, වැයකරන, නිරෝධයටපත්කරන මම චේතනා පහල කරන්නේ නැතුව ප්‍රකල්පනා පහල කරන්නේ නැතුව ඒතියෙද්දිත් අනුසේ මත මේක යැපෙන හැටි බලන්න හිටියොත් ගෙවෙන්න ගෙවෙන්න ඊටිපන්දමට මොකද වෙන්නේ ආලෝකේ පහළ වුණාට ඊටමන්දම කොට වෙනවා. ප්‍රකාශිත භාවයේ එnde එnde ඊටමන්දම ගෙවෙන්න පටන් ගන්නවා. පැන්සලක් වැඩ ගන්න ගන්න උල් කරන්න කරන්න පැන්සල කොට වෙනවා. අහන්නේ වගේ සංසාරේ පුරාවට ගෙනාපු මේ සංස්කාර කාය සංස්කාර වශයෙන් මුලින් සංදේවට පස්සේ චිත්ත සංස්කාර ගෙවෙන්න පටන් අරගත්තට පස්සේ ඒ ප්‍රගමනේ ඒකේ තියෙන ඉදිරි ගමන දකින්න නම් සත්පුරුෂයෙක්ම විය යුතුයි. යහ දක්මක් අත්‍යවශ්‍යයි මෙතෙන්දී. නැත්තම් උංගෝ දෙකට පේන්නේ තිබිනු සත් සබ්බතරීමේ තිවරුණා වගේ. ගෙනාවු දේවලු තිවරුණා වගේ තමයි පේන්නේ. ඉතින් ඒ නිසා බුද්ධ ආගම වෙනස් බුද්ධ ධර්ම වෙනස්. බුද්ධ ආගම අපිට එකතු කරන්න උගන්වනවා. බුද්ධ ධර්මයේ අපිට Nirodhe පැත්ත උගන්වනවා. ඒ නිසා කවද මේ බුද්ධ ආගම තුලින් බුද්ධ ධර්මයේ තුලින් නෛර්යානික සී සද්ධර්මයේ බුද්ධ ආගම මතුණාද කියලා බැලුවොත් ඒ සෑම ආගම් වලම එකම විකාරය වෙලා තියෙනවා. එකම සංකරතාවය වෙලා තියෙනවා. ඒක අවස්ථා හතරකදී වෙන බවත් අවසානයේ ආගම ධර්ම විශ්ින් ධර්මයේ ආගම විශ්ින් ගහ කැදිච්ච පිළිලයක් විශ්ින් ගහ විනාශ කරන්න වගේ අන්තිමට ආගමක් ඉතුරු කරලා ධර්මේ නැතිලා යනවා. ඉතින් මෙතන ඉන්නවනම් කවුරු හරි කෙනෙක් කවුරුදු 50කට ජීවත් වෙච්ච කෙනෙක් හොඳට දැනගන්නවා ඇති බුද්ධ ජයන්තියට ඉස්සර වෙලා ලංකාවේ තිබු බුද්ධ ආගම. බුද්ධ ජයන්තියට ඉස්සලා තිබුණේ අපිට ත්‍රිපිටක පොත් ටික හදා ගන්න ඕනලා තිබුණා, පන්සල් ටික හදන්න ඕනලා තිබුණා, සංඝයා ටිකක් හදන්න ඕනලා තිබුණා. ඒ නිසා එදා කෙරුවේ විශාල වශයෙන් ඒ නැවතත් අර දිරච්ච මාලිගාව සකස් කරන එක. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ විදර්ශනා පරපුර කියන විශේෂ පොතක් ලියලා කියනවා මෙන්න මේ ආකාරයෙන් ආගමතරණ වැඩපිළිවෙල රාශියකට මිනිස්සු හිත යොදද්දී වටිනා විපස්සනාට හිත යොදු සුළු පිරිසක් එදා හිටියයි කියලා. ඒගොල්ලෝ දැනගත්තා මේ විහාර පන්සල් වලවත් ත්‍රිපිටකයක් නෙවෙයි ධර්මයේ තියෙන ධර්මයේ තියෙන සීල සමාධි ප්‍රඥා කියන තුනේ ඒකට අර අවශ්‍යයි. ඒත් මේක සඳහා කැප කරන්න ඕන කියලා අද අපි ඉන්නේ ඒ බුද්ධ ජයන්තිල අවුරුදු 30ක් 40ක් ගත වෙලා ඒ ආයසරයක් ආගම තුලින් ධර්මයේ මතුවෙන තැනක. වෙන විදිහට කියනවනම් බුද්ධාගම තුල භාවනාව ඉස්සරහට එන වෙලාවක. ඒකට සම්දිස්ථානය මෙනිසනවනේ කියන්නේ. අවුරුදු 45කට ඉස්සෙල්ලා මේක ඇත්ති කෙරුවෙම මේ ජීවිතේම නිවන් දකින්න ඕනයි කියලා. ඉතින් අපි අද මේක හදාගෙන ගොඩනගිලි හදාගෙන භාවනා කරලා අපි යන්නේ මේ 13 වෙනි භාවනා වැඩපිළිවෙල. මේ අවුරුද්දේ පටන් ගත්ත දවසේ ඉඳලා කවදාකවත් ඉවරයක් නැහැ. දිගින් දිගට දිගින් දිගට එනේ එන එකන භාවනා කර කර යන්නේ ඔය මේ ඉස්තර තිබුණු ගතියක් නෙවෙයි මේ. ඉතින් අපි මේ අවස්ථාවේ වැඩක් ගන්නවද? එහෙම නැත්නම් අපි අර පරණ පුරුදු බුද්ධ ආගමට ආවඩලා ආගමෙන් පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර කියන පිං පව් දෙක කරගෙන සංස්කාර වැඩිවීමක් කරනවාද කියන එක. පිනක් කෙරුවත් ඒක සංස්කාර වෙනවා. පවක් කරත් ඒක සංස්කාර වෙනවා. ආනිඤ්ඤාපි සංකාර කියලා කියන එහා පැත්තට මෙහා පැත්තට නොවන සංස්කාර જાතිකුත් තියෙනවා. ඒ නිසා ඒ කරන හැම දෙයකින්ම විඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලබනවා භවය ಜಾති ජරා දිගට පැවිරෙනවා. ඉතින් අපිට කවදා හරි මේ යන්ත්‍රණය නතර කරන්න නම් මේක ඇති වෙන තැන පටන් ගන්නකොටම කොහොමද කරන්න කියලා මුලට බහ ගන්න වෙනවා. අන්නේ මුලට බහින එක තමයි ඒ ආනාපාන සති සූත්‍රයේදී සඳහන් කරන්නේ කාය සංස්කාර සංසිඳව ගන්නවා කියලා කියන්නේ සුදුසුකම් ලැබෙනවා. සුසුසුකම් ලැබුවට පස්සේ ඒ බුදුහාමුදුරෝ දීලා තියෙන උපදේශ වල හැටියට ඊට යටින් මට්ටමේ තියෙන අනුසය මට්ටමේ තියෙන එහෙම නැත්නම් වෙන වචනෙන් කියනවා නම් චිත්ත සංස්කාර වශයෙන් තියෙනවට අපි කොහොම පිහිටන්න ඕනේද? ඒක පිහිටලා වැඩ කරන්න බැරි වෙන්න මොන මොන ආකාරයට අපිට විදර්ශනා උපක්ලේශ බාධා කරනවද? එහෙම නැත්නම් අපේ රුචි අරුචිකම් බාධා කරනවද? අන්න එතනදී බුදුහාමුදුරුවෝ කෙරේ සද්ධාවෙන් ඉතින් සීලේක පිහිටලා මේ සමතේටත් එහා ගිය විපස්සනා වැඩිවේ නැත්නම් අස්සජී ස්වාමීන් වහන්සේගේ සාර්ථක ජීවිතයක් ගත කරත් මරණ වේලාවේදී සැක සංකා පහළ වෙන්න ඉඩ තියෙනවා. එනිසා භාවනා කරුවා කියන එක නෙවෙයි මෙතන අදහස් කරන විපස්සනා භාවනා කියන විශේෂිත වචනය මෙතන මේ යදණ්ඩය උත්සාහ කරන්නේ. ඒක නොකර අපි දාන දුන්නත් සිල් රැක්කත් සමත භාවනාව හරියට තාම Hindu කාරයක් වෙන්න ඉඩ තියෙනවා. මොකද Hindu ආගමේ ඔය තුනම තියෙනවා. ඒකෙත් දානේ අනුමත කරනවා. ඒකෙත් සීලය තියෙනවා. ඒකෙත් සමාධි භාවනා කරලා ඉර්සින්නාන්සලා නක්ෂස්ත්‍රය ආයුර්වේදේ හොයාගත්තා. බුදුහාමුදුරන්ගේ තියෙන සුවිශේෂත්වය තමයි මේ සීල සමාධි ප්‍රඥා වශයෙන් තිබුණු දාන සීල භාවනා වශයෙන් තිබුණු ඒ වැඩපිළිවෙලේදී සීල සමාධි ප්‍රඥා කියන එක වැරදිලා දාන සීල භාවනාවෙන් ඊට විපස්සනාව ගෙනල්ලා අරක තෙද ගන්න අපේක. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ ඒ සෑම පින්කමකදීම දාන පින්කමක්, සීල පින්කමක්, සමාධි භාවනා පින්කමකදී මේ සියල්ල තුඩු දෙන්නේ යොමු වෙන්නේ මෙන්න මේ විපස්සනාට මේ ඇති හැටි දැකීමට. ඒක කවදාකවත් බුදුහාමුදුරන්ට වැඳලා හරියන්නේ නැහැ. වැඳලා කියන්නේ ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ නැහැ. ඒ සඳහා බුදුහාමුදුරුවෝ කරන්න තියෙන යෝජනා කරපු වැඩපිළිවෙල කරන්න. අන්නේ වැඩපිළිවෙල කිරිල්ලේදී මේ වේදනා සංඥා සංඛාර කියන මේ චිත්ත ධර්මත් එක්ක භාවනා කරන වෙලාව ජීවිතයක නැත්නම් සංසාරයක සුවිශේෂී හැබෑ වෙනසක් ඇති කරන වෙලාව. අපව ගණ්ඩත් බෑ. මේක එක සැරයක් කෙරුවොත් අනිවාර්යයෙන් මේ පුද්ගලයා සාර්ථක වුණොත් ඒ ශේක භාවයට නැත්නම් ආර්ය භාවයටපත් කරනවා. එදායින් ඇතිවෙන මේ වෙනස අපව හරවන්න බැරි වෙනසක්. ඊට ඉස්සරලයි මේ කියලා දෙන්න හදන්නේ මෙන්න මේකයි වෙන්න හදන්නේ. ඉතින් මම හිතනවා මේ විදිහට අපේ චේතනා අපේ ප්‍රාර්ථනා අපේ ප්‍රණීධි ඒව නතර වෙන තැනක් නම් මම හිතන්නේ කවුරුත් භාවනා කරන එකක්වත් නැහැ කියලා. මොකද ඔක්කොටම ඕන කරලා තියෙන්නේ මේ හීන ලෝකේ ජීවත් වෙලා මේ හීන සාර්ථක කරගන්න. මේ අද නෙවෙයි අත්සජි ස්වාමීන් වහන්සේට ඒ ටික තමයි එදා වෙලා තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මරණාසන්න වෙලාදී ගිහිල්ලා මතක් කරලා දෙන්නේ අසජි උඹත් හිතනවාද අනිකුත් ශ්‍රමණක් බ්‍රාහ්මණය වගේ මේ සමාධියයි මේ ශාසනයේ සාරය කියලා සමාධියයි මේ උඹේ බහනකමේ වැදගත්ම දේ කියලා එහෙමනම් උඹට ඔය වැඩේ වෙනවා. ඔය ඔය පශ්චාත්තාපේ එනවා පිරිනවයි කියලා හිතන ඒ නිසා ඒක නෙවෙයි සාරය සමාධිය නෙවෙයි විපස්සනාවයි සාරය කියලා ඒක තේරුම් ගන්න අමාරුයි කායනපසනාවෙන් පමණයි. ඒ වගේම කායනපසනාව නැතුව යන්නත් බෑ. නිසා හොඳට කායනපසනාව වඩලා මේ සංස්කාර කියන එක කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියන විදිහට තේරුම් ගන්න ඕනේ. මෙතන තවත් අර්ථචාවක් මතුවෙනවා. අපි අභිධර්මයේදී නැත්තම් අටුවාවට යනකොට තෝරලා බේරලා කියනවා මේ නාම ධර්ම කියන එක දෙකට කඩන්න පුළුවන් චිත්ත චෛතසික කියලා. චිත්ත කියලා අපි සිංහලට දාන්නේ හිත, චෛතසික කියලා කියලා කියන්නේ හිතේ පහළ වෙන හිතවිලි. මේ චෛතසික 52ක් තියෙනවායි කියලා පොත ලස්සි කරලා පෙන්නනවා. 52කින් වේදනා චෛතසිකේ වේදනාස්කන්ධයේ වශයෙන්ුත් සංඥා චෛතසිකේ සංඥා ස්කන්ධයක දැම්මර පස්සේ සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ ඊතුරු චේතනා 52 50. ඒ කියන්නේ 50 දෙනෙක් ඉන්න පන්තියකට තමයි සංස්කාර කියලා කියන්නේ. මේ පන්තියේ මොනිටර් වගේ ඉන්නේ චේතනාව තමයි. ඒක නිසා අපි සංස්කාර කියලා කියන්නේ චේතනා කියන වචනේ බුදුරජාණන්සෝ කජ්ජනීය සූත්‍ර වගේ තැන්වල අபிසංචේතන අபிසංස්කාර කියන පද දෙක සමාන්තර වශයෙන් යොදවනවා. සංස්කාර කියලා කියන්නේ චේතනා. ඒ නිසා අපිට සංස්කාර පිළිබඳව සමතයක් අවශ්‍ය වෙනවා නම් ඉතින් අදහස් කරන්න වෙනවා මේ චේතනා පිළිබඳ සමතයක් මේ කතා කරන්න කියලා. ඒක නිසා යම් කිසි කෙනෙකුට සැකයක් තියෙනවා නම් හොඳට ආනපාන සංසිඳිලා දැන් මම මොකද කරන්නේ කියලා ඒකට බුදුරජාණන්සේ භාවනාවක් කියනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්කය නිරෝධෝ නිබ්බාන. ඒ සාන්තයේ ප්‍රණීතය එන සිළු සංස්කාරයන්ගේ ගෙවාද වීම. සිළු උපදීන්ගේ අතහැරීම. නිරෝධය නිවන. ඒ නිසා හොඳටම කාය සංස්කාර සංසිඳුණාට පස්සේ කිසිම චේතනාවක් පහළ නොකර කිසිම අනාගත සැලසුමක් සකස් නොකර භාවනාව විසින් භාවනාව යන තැනට අරගෙන ගියොත් අපිට හිතා ගන්න වෙනවා මේක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරුවේ මේ සංස්කාරවල තියෙන හැම පැතිකඩක්ම බලලා ඒ සංස්කාර මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන්නේ. ඒකම තව පැත්තකින් කියත හැකි ඒ කාය සංස්කාර සංසිඳුණට පස්සේ සමහරෙකුට විශේෂයෙන්ම චිත්ත සංස්කාර ගොජ දාන්න පටන් ගන්නවා. කවදාකවත් නැති විදිහට අනාගත සැලසුම් ලස්සනට හැදෙන්න පටන් ගන්නවා. හිතන හිතන දේ හරියන්න පටන් ගන්නවා. ඕනෙ මෙතෙක්කල් සංවිධානය කරපන්ති ඕන දෙයක් හරියන්න පටන් ගන්නවා. එතකොට ඒ පුද්ගලයා හිතන මේක 이르දියක් කියලා. එහෙම නැත්නම් මට හම්බෙච්ච විශේෂ ලාභයක් කියලා එයා වෙනදට වැඩිය සැලසුම් හදන්න කිය ගමන් මනුස්සගේ භාවනා ගමන් නතර වෙලා මේ ඔක්කොම සාර්ථක වෙන්න පටන් ගන්නවා. විශාල ලාභ ලැබෙන්න පටන් ගන්නවා, විශාල සත්කාර ලැබෙන්න පටන් ගන්නවා, විශාල සම්මාන ලැබෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ලොකු ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මේකට මම හිතන්නේ මේ මෑත යුගයේ පහළ වෙච්ච යුගපුරුෂේ උන්වහන්සේ සඳහන් කරනවා ඕන වැඩකට සංඝයාත තිබ්බොත් හරියනවා කියලා. හැබැයි මහානකම ඇර. ඕනේ වැඩකට අසහත තිබුත් ඇස දෙකමට යන්න, නත්සත්‍රේ කියන්න යන්න, සෝගසෝ කරන්න යන්න, දේශපාලනය කරන්න යන්න දිනනවා දිනනවා දිනනවා දිනනවාමයි. ඒ මොකද මාර පාක්ෂිකයි. මාරයා ඉන්නවා පිටිපස්සෙන් ඕනේ උදව්වට. හැබැයි මහානකම කරන්න කිව්වොත් කියනවා අපෝ හොඳ වැඩ කරන්න ගියාම මාර බලවේග කියලා. ඒක ලේඛන අතර කරලා අර ලෝකේ තියෙන අර තිරස්චාන විද්‍යාවල් කරන්න ගියාම හරියනවා. මේ මොකද වෙන්නේ අර කාය සංස්කාර සංසිඳන පස්සේ ඒ චිත්ත සංස්කාර ගොජ දාන්න පටන් ගත්තාම ඒ පුද්ගලයා හිතනවා මට දැන් සියලු බාධා නතර වෙලා මට දැන් දේව බැල්ම ලැබිලා තියෙනවා මට කාගෙත් අනුකම්පාව ලැබිලා තියෙනවා සරස්වති වරම ලැබිලා තියෙනවා ඉතින් පටන් ගන්න. අන්නේ ලැබෙන ඒ කියන්නේ කාය සංස්කාර සංසිඳුවට පස්සේ විශේෂ හැකියාවල් රාශියක් එන්න පටන් ගන්නවා. ඒක බටහිර ලෝකයේ අද කියනවා යම් කිසි කෙනෙකුට මතක ශක්තිය නැත්නම් මතක ශක්තිය විශාල වර්ධනයක් ඇති වෙන්න පටන් ගන්නවා භාවනා කරනකොට. ඒ වගේම sannivedanaya අතින් ආටාරි කිටිම වචන ගානකින් කියන්න ඕනේ දේ කෙලින්ම සංවේදනය කරන්න පුළුවන් ශක්තියක් එනවා. ඒකට අනාගතයට වෙන්න හදන දේ හරියටම රෙට්ටට කියන්න පුළුවන් ගතියක් එනවා. ඒ වගේ මේ මනසේ ඉන්නේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා බලනකොට කියන්න පුළුවන් ගතියක්. ඒ කිය එයා හිතන්නේ මේ ඔක්කොම මේ මට හම් වෙච්ච අතිරේක ආශිර්වාද කියලා අඳිනව ගොනාට. බුදුරජාණන් කියනවා මේ එකක්වත් මම කියන්න යන්න එපා, එකක්වත් මගේ කියන්න යන්න එපා, එකක්වත් මගේ ආත්මේ කරන්න එපා. මේකේ වෙන්නේ මොකද්ද? අනුන්ගේ හරක් බලන එක තමයි. තමන්ගේ සතිය නැති වෙනවා. තමන්ගේ අභිවෘද්ධිය නැති වෙනවා. ඒ නිසා ඒ වේදනා සංඥා දෙක ආවේ නැතුව හෝ ඒක සමතේකටපත් කරගත්තට පස්සේ පුද්ගලයා තුල පුදුමාකාර හැකියාවල් වගේක් වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වට වෙලා ඉන්න කට්ටිය අර මනුස්සයා වට කරගෙන පුළුවන් තරම් ඉතින් අරකත් උඩ තියාගෙන මෙයත් වට යලාගෙන අන්තිමට දෙගොල්ල තුංගලම ඇදගෙන වැටෙන එක තමයි තියෙන්නේ. ඒක වෙනස් ස්වරූපයෙන් සඳහන් කරනවා මාර්යා ඉස්සෙල්ලා උත්සාහ කරාලු සරුවචනාංශගේ ධර්මයේ පැහැදිලිව දෙනකොට සංඝයාට දුක දෙන්න. එහෙම නැත්නම් යෝගාවචරයට දුක් දීලා. දුක් දීලා කරදර කරලා බය ඇති කරලා තිගැස්තුන් ඇති කරලා භාවනා නොකරන. බුදුරජාණන්සේ කිව්ව නෑ නෑ අපි යන්නේ දුක අවබෝධ කරගන්න බය වෙන්න එපයි කියලා. ඒ නිසා ඒත් ජය අරගෙන යනකොට මාරයා ඊට පස්සේ වැට්ටුවේ ලාභ සත්කාර දීලයි කියලා. ඒක තාම වැටෙනවා. යම් දවසක යෝගාවචරයට භාවනාව හරි ගියා මට දැන් මේ කියලා දෙන්න පුළුවන් මට මේ ශක්තිය තියෙනවා අරක තියෙනවා මේක තියෙනවා කියලා ඇඳ නේද එතනින් තමයි කෙලසීම පටන් ගන්න. එතනයි පරිහානිය පටන් ගන්න. ඉන්නේ ඒක නොවෙන්නයි සරුවචනසික සඳහන් කරන්නේ මේ පාරේ යනකොට අනිවාර්යයෙන් වඩා හොඳ ප්‍රස්තාවල් එක නෙවෙයි දෙක නෙවෙයි තුන නෙවෙයි හතර නෙවෙයි අනන්ත අප්‍රමාණ ලැබෙනවා. නමුත් කිසිම තැනක හෙට්ටු කරන්න එපා නිවැරදි මේ පිට යමකට. කෙරුවොත් හරියනවා. හරියනවා කියලා කියන්නේ වරදින. එනිසා මේ මතුවෙන ප්‍රස්තා, මතුවෙන අවස්ථාවල් වලදී නෛර්යානික ශ්‍රී සද්ධර්ම නැත්නම් නිවන එහෙම නැත්නම් මේ බුදුහාමුදුරෝ ගත්තේ අවසාන නිෂ්ඨාවෙන් මෙපිට මුන දේකට හරි පියන්න හදනවා ඒකට සංස්කාර කීයයි ඒ සංස්කාරය පිළිබඳ දෙසරයක් කල්පනා කරන ගියොත් චිත්තක්ෂණ දෙකක් පමා වෙනවා කියන එක විතරයි කියන්න තියෙන්නේ ඉතින් කවුද මේ ලෝකේ ඉන්නේ ඒ විදිහට Tamanට ප්‍රස්තාවල් වැඩි වෙනකොට වැඩි වෙනකොට ඒක ලාභයට සත්කාරයට සම්මානයකට හරවන්නේ නැති පුද්ගලෙක් බුදුජානනාංශයේ විනය පණවන්නේ ඉස්සෙල් අවුරුදු 20ක් ගිය තැන. උන්වහන්සේ ආසවට්ටාණීය ධර්ම හතරක් දේශනා කරනවා. දේශනා කළා කියනවා මේ ශාසනය පිරිහෙන තැන් හතරක් තියෙනවා. යම් කිසි කෙනෙක් බහුසුත වෙන්න වෙන්න වෙන්න වෙන්න ওই ලාභ සත්කාට අදිනවා වෙයි. පැවිදි වෙලා වයස වැඩි වෙන්න වැඩි වෙන්න වස් ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න නැත්නම් තමන් කරන වෘත්තිය අත්දැකීම වැඩි වෙන්න වැඩි වෙන්න ආඩම්බර වෙනවා මාන්නක්කාර වෙනවා මම ආයෙන වැඩි වෙනවා වැඩි ශිෂ්‍ය ගෝල බාල පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒ මම ආයන වැඩි වෙනවා වැඩි ආසවට්ටහණි ධර්ම කියන්නේ ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න නිවනෙන් අනිත් පැත්තට යනවා වැඩි. ඒ නිසා අපේ ජීවිතේ අපි යන්නේ වැඩි අත්දැකීම් සහිත වැඩි ගෝල බාල පිරිසක් සහිත වැඩි ලාභ සත්කාර සහිත වැඩි බහුසුත භාවයකට නම් අපිට කිතකෙ පැහැදිලිව මාරපාක්ෂිකයි. හැබැයි මේ හතර නැතුවත් බෑ. ඒක නිසා මේව වඩන්නත් ඕන. නමුත් මම වඩන හැම වෙලාවෙදීම මම කියා ගන්න එපා. ඒක මගේ කියා ගන්න එපා. මගේ ආත්මය කියා ගන්න එපා. මේක හේතුඵල ධර්මයක් තියෙනවා. ඒ හේතුඵල ධර්මයේ ක්‍රියාත්මක වෙනකොට මේ මේ ඵල ලැබෙනවා මම නෙවෙයි. ඒක වැලක්ක ඒක එන එක වළක්වන්න මටත් බෑ. ඒක දිනු කරන්නත් මට බෑ. මට පුළුවන් ඉන්නේ හේතු සම්පාදනය කරන එක විතරයි. අන්න ඵල අපේක්ෂාවෙන් තොර වෙනවා කියනකත් ඒකෙදි සංස්කාර ධර්මයක් කියලා නිර්වචනයක් දෙන්න පුළුවන්. අපි යමක් කරන්න යමක් අපේක්ෂා කරලා නම් තුච්චයි පහ නීච කරන්නේ හුදු කිරීම සඳහා අපි දානයක් දෙනකොට කියනවා දානයක් දීලා ප්‍රතිඵල බලේක්ෂා අපේක්ෂා කරනවා දානේ නීචයි කියලා මම ওই බණ කියන්නේ ගා මටත් දවසක් තියෙනවා මම සඳට බණ කියන්නේ මම ඉතින් කියපුවාම මම සමාජලට කියනවා ඉන්දියාප්පන් දාන දෙලා බුරියානි බලාපොරොත්තු වෙනවා නම් නීචයි එච්චරයි කියන්නේ මේ අවුරුද්දේ මේ ආත්මෙ ඉගියප්පන් දෙනවා අනේ මට ලොකු බුරියානි බිගාන ලබන ආත්ම ලැබේවා කියලා. බුදුහාමි කියන එක නීච ධර්මයක් කියලා. ඒ මොකද ආමිෂයක් බලාපොරොත්තු වෙන නිසා. ඊ පැතුවත් නැතුවත් ඒක ලැබෙනවා. දෙවෙනියට උන්වන් සඳහන් කළ කියන එක මධ්‍යම දානයක් වෙන්න නම් ආමිෂේ නෙවෙයි බලාපොරොත්තු වෙන අනේ මට නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා නීච නැහැ. නමුත් ඒක උත්තුෂ්ට නැහැ. උත්කෘෂ්ඨ වෙන්න නම් බුදුරජාණන් සඳහන් කරලා තුනා මේ දාණය ලබන්නා වූ දෙන්නා වූත් මේකට සාදු කියන්නා වූ සියලු දෙනාටම නිවන් ලැබේවා කියවන පාරමිතා ශීස්ත්‍රින් වැඩේ කරන්නේ එතකොට උත්කෘෂ්ඨයි මේක යේසුස් වහන්සේ කිව්වේ කොහොමද? දකුණෙන් දීපම් වමට නොදැනෙන්න. වම දැනගත්තොත් දකුණ දෙනවා කියලා ඒක දානයක් වෙන එක ඒ කියන්නේ උත්කෘෂ්ඨ දානයක් වෙන්නේ. ඉතින් දෙන්න අපි කොච්චර දන් දෙන්න ඕනද කියලා හිතන්න. දීපු ගානවත් මතක නැති වෙන්න දුන්නයි කියලා කිසිම අඳුහැරයක් නොපායින්ද මේකයි මේ කියන්නේ සංස්කාර කරන්න එපයි කියලා. දාහනේ දෙනවයි කියලා කියන්නේ දීලා දානවයි කියන එකයි. දීප දේ පිළිබඳ අඳුර පානවා කියලාම අර දීපු දාණයෙන් ආය සංස්කාර රැස් කරගන්නවා. මේ හා සමාන පටලවිල්ලක් වෙනවා සිල් රකින්න ගියාම මම සිල්වන්තයි අරයා සිල්වන්ත නෑ කියලා අපි මොකද්දෝ අන්තට්ටුවක් කුළු විදා ගන්නවා. ඊට පස්සේ සිල්වන්ත නැති මනුස්සයා තිරිසං ඒක තියේ නීචයි තුච්චයි කියලා සලකනවා තමයි මනක්කාර වෙනකොට සිල්වන්තකම නිසාම අලුතෙන් සංස්කාර ටිකක් ඇති වෙනවා. ඊට පස්සේ සමාධිය හරි ගියාම ඊටත් වැඩි අං එනවා. මේ පන්තියට අපි මෙච්චරක් ආව මට විතරයි සමාධිය හරි ගියේ. මට විතරයි මේ ධ්‍යාන තියෙන්නේ. ඊට පස්සේ අනෙක් කටිය දිහා බලන්නේ අසුචි වලක ඉන්න අසුචි පණුව දිහා බලනවා. එන් ධර්මයටම මාන්නේ වැඩි වෙනවා. මෙන්න මේක විතරක් වෙන්න දෙන්නේ නැහැ විපස්සනා. විපස්සනා එන්නකොටම කුඩුම්බිය ළඟින්ම කඩලා දානවා. මොනම දෙයක් හරි ගියා සතුට වෙන්නෙත් නැහැ නැතුණා කියලා කනගාටු වෙන්නෙත් නැහැ. ඒක නිසා අස්සජි ස්වාමීන් වහන්සේ කරලා තිබ්බනම් විපස්සනාව ওই පශ්චාත්තාපෙන්නේ. මේක තමයි බුදුරජාණන්සේ මේ ශාසනයට මේ මිනිස්යාට මේ ආගම් වලට ඇති කරපු දේ. අලුතෙන් දීපු දේ. නමුත් උඟාක් බෞද්ධයන් අතර එනත බෞද්ධය පිළිගන්න බොහෝ දෙනෙක් අතර මේ ධර්මේ නැහැ. ඒගොල්ලෝ තනිකුත් ධර්ම අනිකුත් ආගම් එක අරයට වැඩිය උඩින් ඉන්න හදනවා. උඩට යන්න යන්න බිමටලා තුවාල වෙන එකයි වෙන්නේ. ඒ නිසා කාට හරි මේ මම මේ කියන එක පිළිබඳව හොඳට විස්තර සහිතව හදාරන්න ඕන ඔය මජ්ක්‍ධිම නිකායේ අසප්පුරුස සප්පුරුස සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන්සේ මිනිස්සෙක් විසින් පැවිද්දෙක් විසින් ලැබිය යුතු සෑම කොට ධර්මයක්ම පෙන්ලා එකෙන් අහේනියක් වෙන්න ඉඩ තියෙන බව පෙන්වනවා. හරියනකොට මේ මේ ಗುಣ මයි ළඟ තියෙනවා කියලා අනුන් පහත් කරන තමන් උසස් කරන ගතිය තියෙනවා නම් ඒක සංස්කාර වෙනවා ඒ සියලු සංස්කාර තියෙන තාකල් සංසාරේ ගෙවන්න වෙනවා ඒ නිසා අපි මේ සියලු පින්කම් කරන උත්කෘෂ්ඨම පින කරන්න ඕන උප්පරිම ගුණ එකතු කරගෙන කියලා ගුණ වසංගාගෙන ජීවත් වෙන්න මෙච්චරයි තේරවාදයේ තියෙන අති විශිෂ්ට උත්කෘෂ්ඨ අනන්‍යතාවය මෙච්චරයි නමුත් හැකයක් තියෙනවා මේක මේ විදිහට කලපිරිමැදලා කවුද දන්නේ කියලා. අපිට ඒක ප්‍රශ්නෙකුත් නැහැ. කවුරු දැනගත්තත් එකයි නැත්තත් එකයි යම් දවසක අපි මෙන්න මේ උපමානේ මෙන්න මේ ජීවිතය දිහා බලන හැටි අගයක් ආඩම්බරයක් ගන්න හැටි පෞරුෂත්ව ගොඩනගන හැටියට මෙන්න මේ unassuming කියලා ඉංග්‍රීසියෙන් කියන එහෙම නැත්නම් මේ මාන්නක්කාර ගන්න නැතුව එහෙම නැත්නම් මවාපෑම් කරන්නේ නැති තැනට යන්න පුළුවන් නම් නිවන් නොදැක්කත් මෙන්න මේ සන්දර්භයේ මේ සංකල්පෙ හිතට එනකොටම පුදුමාකාර සාන්තියක් තියෙනවා. කවදාකවත් එහෙම හිතකට මේ කුකුස සහ විපිලිසර බව එන්න කියන්නේ. කුකුස සහ විපිලිසර ගමන දැන් කාලේ කියන්නේ අසහන කියන වචනේ. අද හැම කෙනාම අසහන ජීවත් වෙන්නේ. ඒ මොකද පුදුමාකාර හීන ලෝකයක පුදුමාකාර බලාපොරොත්තු ඇතුව ජීවත් වෙන කොච්චර ලැබුණත් ලුණු වතුර බොන්නා වගේ ඉවරයක් නැහැ. හිදල් කුඩයක් පුරවන්න හදනවා වගේ ඉවරයක් කරන්න බෑ. ඒ වෙනුවට සන්තුට්ඨීතාවය අරගෙන ලද දෙයින් සතුටු වෙලා අපි ಗುಣවසාගෙන ජීවත් වෙන්න උත්සාහ කරොත් අපිට බුද්ධෝත්පාද කාලයක් ලැබිලා තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. අපිට manussාත්ම භාවයක් ලැබිලා තියෙනවා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. අපිට ඇහැ කන දිවනාසය අංග පුලාවක් සහිතව මේක පිහිටලා තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. අපිට සත්‍ය ධර්මය ඇහෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. අපිට පැවිද්දක් ඕන ගන්න පුළුවන් කියලා සතුට වෙන්න පුළුවන්. අපිට කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ ඉන්නවා කියලා සතුට වෙන්න පුළුවන්. ඒ වුණාට අපි කොච්චර චිත්තක්ෂණයකද සතුටෙන් ජීවත් වෙන්න බලන දවසක ඇතෙක් දුන්නත් හෙන්දුව නැහැ කියලා අඬන එකනේ අපි වැඩි. කවුද අපි මේ මේ ඔක්කොම දුර්ලභ වස්තු ඔක්කොමත් හම්බෙලා කවුද සතුටින් ජීවත් වෙන්නේ? කාටද කියන්න පුළුවන් මේක හම්බෙච්ච නිසා මම දැන් භාවනා කරන්න ඕනේ මම මේට වැඩි උත්කෘෂ්ඨ කරන්න ඕනේ කියනවා මිස කියන්න හදන එක තබා හුඟව දෙනෙක් කියන්නේ අල්ලපු ගෙදර තියෙන විදිය අර මෙච්චර විතර පල්ල ටීවී එකක් අපේ ගෙදර නැහැනේ. අපිට එක කාර් එකන තියෙන දෙකක් නැහැනේ. එහෙම නැත්නම් අපේ එකේ තියෙන ටීවී එකට රිමෝට් කන්ට්‍රෝලර් එකක් නැහැනේ. ඔන්න අපේ බුද්ධ ආගම. එහෙම නැත්නම් අපි මේ තාරාතිරම් මනින්න හැටි. මේකමනේ වෙළඳ ප්‍රචාර වලින් අපිට උලුප්පන්නේ, කුප්පන්නේ, රේඩියෝ එකෙන් පෙන්වන්නේ, ටෙලිවිෂන් එකෙන් පෙන්වන්නේ, පත්තරෙන් පෙන්වන්නේ. ඉතින් අපිට පුළුවන් ද එක දවසක ටෙලිවිෂන් එකයි පත්තරේ ඔය ටික නැතුව ජීවත් වෙන්න බත් වේලක් නොකා හිටියත් මං අභියෝග කරනවා කරන්න බෑ කියලා. බත් වේලක් නොකා ඉඳී ඕක නැතුව ජීවත් වෙන්න. ඒ තරමටම මේ සංස්කාර කියන මේ පිළිහුඩුව නැතුව බත් කන්න බෑ අපට. කුම්මලකට නැතුව මාළුවක් කන්න බැරුවා වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කැලේර ඵලයන් කියලා කියන්නේ ගහක් වලට ඵලයන් කියලා කියන්නේ ශූන්‍යාකාරයකට ඵලයන් කියලා කියන්නේ මොන තරම් ජොලියක්ද කියලා කවුරු හරි හම්බලා දෙන බතක් කාලා සක්මන් කරනවා පරියංග භාවනා කරනවා අමුතුම සැපක් තියෙනවා. ඉතින් ඒ කාමභෝගින්ට පේන්නේ කාමභෝගින්ට පේන්නේ මේ ජීවිතේ ජීවත් කරවන්න දන්නේ නැතුව හැංගෙන්න හදනවා. ජීවිතෙන් හැංගෙන්න හදනවා. අපි තමයි ජීවත් වෙන්නේ. අපි තමයි ටෙලිවිෂන් බලන්නේ. අපි තමයි පික්චර් බලන්නේ. අපි තමයි විසිල් ගහන්නේ. අපි තමයි ලෝකේ ඉස්සරහින්ම ඉන්නේ කියලා. ඉස්සරහින්ම ඉන්නේ මාර පාක්ෂික පැත්තේ. එහෙම නැත්නම් සංස්කාර පැත්තේ. ගෙවම් කරන්න ගිය දවසේ තේරෙයි මෙච්චර පුරුදු කෙරුවාට පස්සේ මේ සංස්කාර දෙයට ඇදිලා යන්න වේගෙන් යන වාහනයක් බ්‍රේක් කරන්න ගියාම ස්කිඩ් කරනවා වගේ බොහොම අමාරුයි. නිසා ටික ටික හරි කමක් නෑ අඩු ගානේ කාය සංස්කාර නතර කරගෙන ඊට පස්සේ චිත්ත සංස්කාර පැත්තට උත්සාහ කරන්න බැලුවොත් නියම මේ යහදක්ම තියෙනවනම් බෑයි කියන දෙයක් නෑ ප්‍රශ්නේ තියෙන අපිට ඒ යහදක්ම නැතිකමයි නැත්නම් ඒ පුළුල් දැක්ම නැතිකමයි නමුත් ඒක අපේ පුද්ගලික දෝෂයක් නෙවෙයි අපි හැදිච්ච පරිසරයේ විසින් අපිට දීපු ලනුව. කරුණාකල මේ ලනුව ඉදිරි પરම්පරාවට දෙන්න එපා. මට ඒ සැකයි. උඹේ ඒ සැකයි මොකද හැම කෙනාම හදන්න හදන්නේ Tamanටත් වැඩිය උස තැනක දරුවෝ තියන්න. තියන්න තියන්න වෙන්නේ මොකද ඒ දරුවා අම්මලා තාත්තලා වෛර කරන්නේ. දරුවන්ට දරුකමක් නැහැ. උසරුවචනසි කියන ක්‍රමයට අපිට මූලික අවශ්‍යතාවයන් තියෙන්න ඕනේ. මධ්‍යම විදියේ මේ ප්‍රතිපදාව කටයුතු කරන්න ඕන තමයි කියලා විවේකයක් තියෙන්න ඕන තමයි කියලා මේ ආධ්‍යාත්ම ගැන හිතනද බණක් අහන්න ඉඳගෙන ඉන්න ශක්තියක් නැති වුණොත් අපි කවදද මේ යන්ත්‍රේ මෙච්චර වේග කාපු යන්ත්‍ර නැත කරන්නේ. ඒ නිසා මේ සංස්කාර කියන පදේ ඇත්තටම කියනෝ නම් ගැඹුරු තමයි. ඒකට හේතුව අපි සංස්කාර වලට ප්‍රේම කරන නිසා. සංස්කාර වල තියෙන භයානකම සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනාත්තා අනිච්චා කියන එකට අපි කැමති නැහැ. ඉතින් මේකම තමයි ਸਰවඥාන්සෝ එක පැත්තකින් කියන්නේ පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ. අපිට දුක පැමිණෙන්නේ කවදාකවත් හතුරෙක්ගෙන් නෙමෙයි අපි ප්‍රේම කර කෙනාගේ. අපිට දුක පැමිණෙන්නේ තණ්හා කරපු කෙනාගෙන්මයි. අපේ රාජාවලියේ 148ක් රජවරු මැරලා තියෙන පුතාති. ඒව ප්‍රෞඩ ඉතිහාසයක් සහිත ජාතියක් අපි සිංහලයි කියලා කියනවා. රාජ්‍ය තන්ත්‍රය කියලා කිව්වට පස්සේ නොකරන දෙයක් ඇත්තේ නැහැ. ඒක නිසා එන්නේ ඊතලේ වදින්නේ කිට්ටුවන්තයෙක් කියන. අපි හිතන්නේ නැහැ කිට්ටුවන්තයා අපිට ලඟ ආසන්න වෙනකොට අමාරුන් රැඳ උදව් කරයි කියලා. උදව් කරන්නේ කුලලාගේ පාගන එකම තමයි කරන්නේ. එදි මේවා කියනකොට හිතනවා මේක මේ සදාචාරයට විරුද්ධ යamak එහෙම නැත්නම් මේ අපිට අපි මෙතෙක් අහගෙන තියෙන බණවට වෙනස් කියලා. නමුත් මගේ ජීවිතේ මට මේක අහන්න හම්බුනේ දැන් අවුරුදු 32කට ඉස්සරලා මම ඉදා ඉඳලා දන්නා ක්‍රමලින් උරගාලා බැලුවා කිසිම තැනක බුදුහාමර දේශනා කරපත් එක විරුද්ධ වෙන්න දෙයක් නැහැ. ඒකේ ජීවත් වෙන්න ජීවත් වෙන්න ජීවත් වෙන්න සවැත් නුර ජේතවනාරාමේ බුදුහාමරුත් එක්ක ඉන්න වගේ ඉන්න පුළුවන්. අපි මේකට විරුද්ධව ගියොත් තමයි අපිට කලු පිටි මැද මැද මේව නැවත නැවත කර කර උත්සාහ කරන්න වෙන්නේ. ඒ නිසා ශක්ති ප්‍රමාණයෙන් අර කලින් කියාපු දුර්ලභ වස්තු දුර්ලභ தত্ত্ব සීපත් කරලා අපිට කිසියම් දෙයක පරිේශනාගාරයේ ද්‍රව්‍ය වල අඩුවකුත් නැහැ. පරිේශණය සඳහා අවශ්‍ය කරන සමීකරණ වල දැනුමේ අඩුවකුත් නැහැ. අපිට තියෙන්නේ අපි මේක හරි දිහාට පෙළ ගස ගන්න එක. ඒ පෙළ ගස ගන්න බුදුහාමරෝ පෙන්වන්නේ කොහොමඩක්වත් තනියම තටබල හරියන්නේ නැහැ. කල්යාණ මිත්‍රාසය තමයි. ඒ දෙයට පෙනෙච්ච කල්යාණ මිත්‍ර ළඟට ගියාම අපිට ඉබේම මේක බෝවෙන ලෙඩක් වගේ තේරෙන්න පටන් ගන්නවා මේ මධ්‍යම කර ජීවිතේ. ඒ වගේම වැඩි බලාපොරොත්තු වැඩි නැතුව එන දේට මූණ දීගෙන සත්‍යමත් වෙලා ජීවත් වෙන ගතිය. ඒ නිසා අපිට අන්තිම ඔය දුර්ලභ වස්තු හතෙන් හයෙන් අන්තිමට පෙන්වන්නේ සත්පුරුෂ සංසේවනයේ ඒක තමයි වැදගත්ම දේ. ඒක ඥානන්ද සාංශේ නිවන නිවීම දේශනා කරනකොට කිව්වා ටාගට් ලෑල්ලේ බුල්සයි එක තමයි කිව්වා ඒක. ඒකට තිබ්බනම් ඉතින් ලෑල්ලටම තිබ්බා තමයි. වටේට වටේ තියෙන රවුම් තමයි බුද්ධෝත්පාද කාලේ මනුස්සාත්ම භාවයේ අන්තිමට හරියටම කල්යාණ මිත්‍යා දැකලා ඒකට සම්බන්ධ වුණා නම් අතුරු සියල්ලම ලැබෙනවා. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ මෙතෙක් වෙනකන් අපිට 2600ක් ප්‍රමිණිච්ච ධර්මයක් ඇවිල්ලා තියෙනවා. ඒක අපිම රැක්ක නෙවෙයි කොහොමද අපේ පිනකට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ ලැබිච්ච ෂණ සම්පත්තිය සාක්ෂාත් කරගන්න එහෙම නැත්නම් ඒකෙන් අපි ආශිර්ය ලබනද අනෙක් පින්කම් කරන අතර වාරදී මේ දාන කුසලය සීල කුසලය සමාධි කුසලය ප්‍රඥා කුසලය එකින් එකට එකින් එකට තුඩු දෙන ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ සීලම්බික්ක වේ පරිභාවිතෝ සමාධි මහප්පලා හෝනි බහානි සංසා සමාධි බික්ක වේ පරිභාවිතෝ ප්‍රඥා මහප්පලා හෝනි මහානි සංසා කියන එක බුදුරජාණන් වහන්සේ පරිණිරවාණ සූත්‍රයේ හැම පරිච්ඡේදයක් අන්තිමටම කියලා කියනවා. මහනි මේ සීලේ සීලේ වශයෙන් ඇති වැඩක් නෑ. ඒක සමාධියට තුරු දෙන්න ඕනේ. මහණේ සමාධිය සමාධිය වශයෙන් ඇති වැඩක් නෑ. ඒක ප්‍රඥාවට දුර දෙන්න ඕනේ. ප්‍රඥාවට ගියාට පස්සේ තමයි අර ලස්සන ජීවිතයක් ගත කරත් මරණ චිත්තක්ෂණයේදී විපිලිසර බවටපත් නොවි කුකුස්සති නොකර ගත කරන්න පුළුවන් වෙන ඉතින් නමුත් අපි අසජි සංස සන්තෝෂ වෙන්න ඕනේ අපිට මෙහෙම ධර්මයක් දේශනා කරන්න බුදුහාමුදුරන්ට පසුබිම සකස් කරා. ඒ වගේම උන්වහන්සේත් බුදුරජාණන්සේගේ ධර්මයේ අහලා ප්‍රයෝජන ගත්තා. ඉතින් ඒ උන්වහන්සේට බුදුහාමරෝ දැකලා කිව්වා වාගේ අපිටත් මේ ඇහෙන බණ නිසා අපිත් යහමඟ නිවැරදි දැක්ම ඍජු වෙලා මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ මේ ජීවිතයේදීම ඒ බලාපොරොත්තු වෙන අවසාන සාන්ත සුන්දර භාවයේ සාක්ෂාත් කරගන්න අද මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. දවසේ ධර්ම දේශනාව මෙතනින් මම නතර කරනවා. ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි පැය කමාරකට ආසන්න වගේ කාලයක් අරගෙන තිනවා ධර්ම දේශනාව සඳහා. ඉතින් මම සම්ප්‍රදාන කුල ආරාධනා කරනවා මේ කියූප එක සම්බන්ධව කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු විවේචනය කළ යුතු යමක් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් කරුණා කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා නැත්නම් අපි ධර්ම දේශනාවේ સમાප්තිය සටහන් කරනවා. සාමාන්‍යස ප්‍රශ්න දෙකක් තියෙනවා. වාසය සඳහන් කරා මේ විතක්ක ਵਿਚාර දෙක වචී සංකා වචී සංස්කාරය. මේක චිත්ත ධර්මය. කරුණාවෙන් ඒක පැහැදිලි කරන්න. බුදුරජාණන්සේගේ ධර්මය අනුව කෙනෙක් වචනයක් ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා හිත ඇතුලේ පළ ගැසීම් දෙකක් එනවා. ඉස්සල්ලාම මෙන්න මේක කියන්න ඕනේ කියලා ඒ දිහාවට අරබුලි channel එක හදා ගන්නවා ඊට. විතක්කේ නගනවා ඊට පස්සේ විපහාරයක් එනවා ਵਿਚාරයක්. ඒක උනාට පස්සේ තමයි වචනේ නගින්නේ. වචනය බාටපත් වෙන්නේ. මේක විස්තර කරනකොට ලොකු ශාංශේ මතක මම කිව්වා දෙවියන් වහන්සේලා දිබ්බසෝත ඥාණයෙන් අහුම්කම් දෙනවනේ. දෙවියෝ කවදාකවත් දිබ්බසෝත ඥාණයෙන් අහුම්කම් දෙන්නේ අපෙන් පිටවෙන සද්ද නෙවෙයි. සද්ද පිට වෙන්නේ ඉස්සර වෙලා මතුවෙන විතක්කෙම පේනවා කියන. එතකොට තමයි අපි වචන ප්‍රකාශ කරන්න ඉස්සෙල්ලා දෙයියෝ දන්නවා මෙයා තමයි මේක තමයි කියන්න හදන්නේ කියනවා. ඒක තමයි දිබ්බ සෝත දිබ්බ සෝත ඥානයේ තියෙන පෙර ගමන. ඒ නිසා විතක්ක ਵਿਚාර වශයෙන් ඒක චුල්ල රාහුලෝ වද සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. වචන කරන්න ඉස්සර වෙලා හිතින් අපි මේක දිරව ගන්නවා ඉස්සෙල්ලා. දිරවගෙන ඉවරලා තමයි වචනේ පිට වෙන්නේ. නතර කරනවා නම් වචෙන් නතර කරන ඉස්සල්ලාට හිතේ පෙළ ගැහෙනකොටම නතර කරන්න පුළුවන්. විතක්ක ਵਿਚාර වශයෙන් පෙළ ගැහෙනකොටම විචාර මට්ටමේදීම නතර කරන්න පුළුවන්. එතකොට කියනවා නොකියන ලද වචනය දිනන ලද යුද්ධයක් හා සමානයි කියලා. මොකද කියන ලද වචනේ ඇත්තු 20ක් දාලවත් අදින්න බෑ. අද දේශපාලන කතාවල වචන ඇසලිප් වෙච්චාම ගහන ගැහිල්ල වේදී. නොකිය හිටියනම් ලේසියි. නොකිය ඉන්න බෑ විතක්ක ਵਿਚාර මට්ටමින් අපි බ්‍රේක් කරගත්තේ නැත්තම්. ඒකෙදි බොහොම ජවයක් හවාගෙන එනවා. ආපු ගමන් මේ වචනේ පිට වෙනවා වළක්වන්න බෑ. ඒක නතර කරනවා නතර කරන්න වෙන්නේ ඒ දිහාවට හිත යනකොටම ඒ පිළිබඳව හිත විචාර බුද්ධිය යොදවනකොටම දැනගන්න ඕනේ මේ පැත්තට යන්න හදන්නේ නතර කරනවා නම් වචනේ පිට උනාට පස්සේ කරන්න දෙයක් නැහැ. එතකොට අපි committed අපි ඒකට අහු වෙලා මේ විතික්‍රමණය වෙලයි කියලා කියන්නේ. උල්ලංඝනය වෙනවයි කියලා කියන උල්ලංඝනය වෙලා. උල්ලංඝනය වෙන්න නැත කරන්න ඉස්සර නම් විතක්ක ਵਿਚාර මට්ටමේ නැත කරන්න. ඒක හොඳට තේරෙනවා අපි භාවනා කරන්න යනකොට කතා කරන්න එපයි කියනවනේ. භාවනා කරන්න ගියාම කතා කරන්න එපයි කියලා කියනවා. ඒක නිකන් මේ මිනිස්සු කී කරුමට ආණ්ඩු මට්ටු කරන්න කියන එකක් නෙවෙයි. උත්සාහ කරන්නයි කියලා කියනවා. දැන් තා පැයකින් භාවනා කරනවා පැයකට පැයක භාවනාවට යන්න හදනවා කියලා යන්න ඉස්සලා විනාඩි 5ක් කතා කරලා කියලා භාවනා කරන්න කියලා කියනවා. විනාඩි 10ක් හිත කතා කරනවා. මං අරයට අර්ග කිව්වට ඒක එහෙම නෙවෙයිනේ මේක මෙහෙමනේ අරකයි මේකයි කියලා හිත ඇතුලේ කමෙන්ටරි කියන විනාඩි 10ක්. අර වචන වලට හදලා හදලා හදලා තියෙන්නේ ඒ වේගේ නතර වෙන්න ඉච්චර වෙලාවක් යනවා. කතා කරපේ කරන්නේ අහපු මිනිහටත් ਬਾඩි වෙනකොට එතනත් ඒ මනසටත් ඉවරයි. ඒ නිසා කියනවා භාවනා මධ්‍යස්ථාන කතා නොකර ඉන්න බැරි නම් ගිල බුදිය ගන්නයි කියලා කියනවා අනික් මනසට හරි භාවනා කරතේ. විතක්ක ਵਿਚාර දෙක මේ අපිව හසුරුවන්නේ නාසලනුව දාගත්තා වගේ. ඉතින් ඒක කියනකොට බුරුමේදී දවසක් බණක් කිව්වා ඒ ස්වාමීන් වහන්සේ සම්පප්පලාපවල තියෙන අකුසලය ගැන. සම්පප්පලාප කියලා කියන්නේ හිස් වචන කියලානේ කියන්නේ. කවුරුත් තේරුම් අරගන්න හිස් වචනයක් සතෙක් මරනවා හා සමාන කර්මපතයක් වෙනවා. සම්පප්පලාප කියලා කියන්නේ හිස් වචන හිස් වචනයක් සතෙක් මරනවා කියන එක අපි කර්මපතේ කියන එක දන්නා මැරිච්චම අනිවාර්යයෙන්ම අපායට ගිහිනවා. ඒ නිසා සතෙක් මරණ එක නම් අපිට හොඳට තේරෙනවානේ සතා දඟලනවා, ලේ එනවා, කුසල කර්මයක් සිද්ධ වෙනවා කියලා. අපි නමුත් තොලියකට ඒක ඇවිල්ලා නෙවෙයිනේ වචන කතා කරන්නේ. නමුත් සම්පබ්බලාපයක් අකුසල කර්මයක් වෙනවා කියලා දුන්නා පැයක ටෝක් එකක්. දීර්ල කියව නව කතා බැලිල්ල, රේඩියෝ ඇහිල්ල, පත්‍ර කියවිල්ල මේ සේරම සම්පබ්බලාප වලට වැටෙනවා කියන්නේ. භවනා කරන අරි කිව්වේ. කවුරක්වත් විශ්වාස කරන්නේ පහුවෙන්ද වනකොට පණ්ඩිතාරාමේ කුණු බාදින් එකක් නවකතා පුරවන තිබ්බා. ඔය අල්ලපනලේ මම පොත් වලට හරි කෑදරයි. ගිහිල්ලා බලලා මම අරකින් පොතක් හරි යටිල් ලිව පණ්ඩිතාරාමේ කුණු බාල්දින් අසුරා ගන්නාලාදී ගර්ජෆ්ගේ පොතක් තාම මයි පුස්තකාලේ තියෙනවා. මොකද හැම කෙනාම භාවනා මධ්‍යස්ථානට යනකොට ෆොටෝ ඇල්බම් එකක් පත්තරයක් පොතක් අරගෙන යනවා ගිහිල්ලා පාළු වුණොත් එම කියවන්නේ කියලා. පිටරටින් එන කට්ටිය අනිවාර්යයෙන්ම බුරුමේ පොත් ඇවිල්ලා බුරුමේ නේ තියෙන ඉංග්‍රීසි පොත් හොයන්න බෑනේ හැම කෙනාම නවල් එක සාක්කුවේ දාගෙන තමයි යන්නේ. එදා ඒ ස්වාමීන් වහන්සේ කියපු බණේදී ඉතාලම පැහැදිලි කරලා දුන්න මේ තොලේ කටේ නොදෙනෙන්න අපි නිකන් ආවට ගියාට කච කච කරගෙන දෙමලිච්චෝ ආගේ මුන්න තරම් මුන්න තරම් භාවනා කරන කට්ටියගේ හිත ඇවිස්සෙනවද Taman දන්නේ නැතුව විතක්ක ਵਿਚාර වඩනවද වචී කර්ම වෙනවද කියලා බලනකොට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා කැලේට ඇවිල්ලා බුදියන හිටියත් ලොකු සනීපයක් තියෙනවා. මොකද කැලේට ගිහිල්ලා කතා කරලා ගස් කතා කරන්නේ අපි ගමේදී ගිහිල්ලා කතා good morning කිව්වොත් අන්නස good morning කියන්න එපායි. කතා කරුවා කතා නොකර ඉන්න බෑනේ. ඔක් ගහක් ළඟට ගිහිල්ලා ගලක් ළඟට ගිහිල්ලා හලෝ මචං කියලා සැලුට් ගැහුවට කවුරක්වත් ඇයි ඒගොල්ලෝ බලාගෙන. හරි වටිනවා. හරි වටිනවා ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න ගියම අපි දොඩමලු වුණත් ගස් කොළන් වල ඉන්න සතෙකුට උනත් කයිද මං අර ඒකට පූසෙක් ඉඳගෙන නෑ නෑ මම නතරව මොකද කියලා. නෑ නෑ මම කතා කරනවා ඌ එකක්වත් කතා කරුවේ නෑ. මම විනාඩි දෙක තුනක් නතරලා ඌත් ඒ කතාවට දඩේමක් නතරනවා. මොකද ඔතෙන්ටලා ඉන්නේ කියලා ඌ නෑ. එච්චර තමයි. ඉතින් අපි අපේ කතාව කුප්පන්නේ නෑ. පැටලිලා යන්නේ නෑ. නිසා විතක්ක ਵਿਚාර දෙක දැනගත්තනම් අපි දවසකට කොච්චර මේ නිකන් ඉන්නවට කච කච ගාලා දෙන්නේ එකතු වුණොත් බලන්න කතා නොකර ඉන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක මේ හොඳට මතක තියාගන්න කර්මපතයක්. ඒ නිසා අදිෂ්ඨාන කරන්න කියන උදේ නැගිටලා කොච්චර වෙලාවකින්ද පළවෙනි වචනේ මම කතා කරන්න කියලා. නැගිටලා කොච්චර වෙලාවකින්ද නැගිටපො ගමන් කතා කරන්න වුණා නම් ඒ ඉතින් ජීවිතේ බොහොම ආරි සංවිධානය කරනවා. හැකිතා පළවෙනි වචනේ බින්දින්න නැතුව දවස ගත කරන්න. රජ කෙනෙක් ඒක අයිතිවාසිකමට ගන්නවා. කැලේ ජීවත් වෙන කෙනෙක් බන්නවා පුළුවන් තරම් කතාව නතර කරලා මුළුන් තරම් අර එකතු වෙච්ච ශක්ති ටික එහෙමම දවසේ බ්‍රහ්ම මූර්තියේදී රැකගෙන ඉන්න සුභපත් වේවා කියලාවත් කියන්නේ නැහැ. ඒ නිසා මේ විතක් ਵਿਚාර දෙක පිළිබඳව හැදෑරීල බොහෝම ඇතුළට යනවා. ඒක අපේ හික්මීමේ ශික්ෂණයේ බොහොම ගැඹුරක අන්තිම යට තියෙන නර්ව් එකක් අල්ලන්නේ, වයර් එකක් අල්ලන්නේ. වැදුනොත් එහෙම කරන්ට් එක තේරෙන්න පටන් අර ගන්නවා අපි දැනනො දැන මේ නිකන් හිස් වචන කතා කිරීමෙන් බොරුව කියලා මේ පරිස වචන ගැන මම කියන්නේ නැහැ මොකද ඒක කාටවත් තේරෙන එක නිසා ඒක හරි වගේම තමයි මොකද අඩු ගන්න මේ හිස් වචනේ පිළිබඳව ඒ නිසා අද කියන්නේ තොරතුරු තාක්ෂණ යුගයක් නිසා මොක්කේ කුටුවක් ගැලවුමක් නැහැ තොරතුරු තාක්ෂණ යුගය කියලා කියන්නේ මේ මේ කොක්ක දාලානේ තියෙන්නේ අපි ඉපදෙන්නත් ඉස්සෙල්ලා කොක්ක වැදිලා තියෙන්නේ ටෙලිවිෂන් එකක් නැති ගෙදරක් හරි වුණියමක් ඒක හරි සෞතුයි තියෙන්න ඕනේ එක පත්‍රයක් අරගෙන බෑ පත්‍ර හතරක් පහක් ගන්න ඕනේ. රේඩියෝ එකක් තියෙනවා. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් අර මේ හිටිය උපාසක මහත්තයෙක් යා මේ පැය පහක් වාඩි වෙලා ඉන්නේ. මං හිතුවේ පැවිදි වෙයිමයි කියලා. ඉතින් පස්සේ ගිහුවා ස්වාමීන් වහන්සේ අම්මට අසනීප ඒ නිසා මම ළඟ සල්ලි ටිකක් තියෙනවා බැංකුවේ. ඕක කාට දුන්නත් ඌ හොරකම් කරනවා අම්මට දෙන්නේ නැහැ. නංගි ළමයි ලිලා ඒ නිසා මම ගිහිල්ලා උපස්ථාන කරනවා කියලා. අනේ උපස්ථාන කරපු ගමන් අම්මට සනීප වුණා. අම්ම නැගිට්ටා. ඉතින් මෙයා ඒක දිගට කරලා ඇවිල්ලා ඉතින් මාසෙකට දෙක සැරයක් ඇවිල්ලා භාවනා ශාලාවේ ගොක් කියලා වාඩි වෙලා ඉඳලා වැඳලා යනවා. සඳලංකා. ඉතින් මම දැස කාඩපස් ගියා උපාසක මහත්තයෝ මේ අනේ ස්වාමීන් වහන්සේ ඇත්තටම ඉතින් අම්මට <coughs> අම්මට උපස්ථාන කරන්නේ මම මේක මොනවත් බලන්නේ නැහැ. හොඳ දෙකට රිවයි ශිලන්දාරියා. මම කොහොමද රටේ දත්ත අනේ ස්වාමීන් කතා කරලා දෙයක් නැහැ. පුදුමාකාර දුකේ මිනිස්සු ජීවත් වෙන්නේ කියලා. හිගේ සල්ලි නැහැ, රස්සාව නැහැ, බඩු ගණන්. ඒක නිසා කතා කරලා වැඩක් නැහැ කිව්වා. හැබැයි ඉතින් hina කාලා ජීවත් වෙන්න පුළුවන්කම පත්‍රේ බලලා. බත්තේලක් නැතුණත් හැම වෙලෙම පත්‍රේ බලනවා කියනවා. දවසේ බත්තේල කන්න බැරි වුණත් පත්‍රේ බැලුවේ නැත්නම් ඒ විනාඩට ලොකු අඩුපාඩුවක් ඒකේ තියෙනවා කිව්වා hina කාලා ජීවත් වෙන දේවල් ඒකෙන් තමයි කිව්වා රට ගෙනියන්නේ. ඉතින් මට හිතුණා කැලේ ඉන්න අපි මොන තරම් වාසනාවන්තද කියලා අපේ විවස්ථාවේ ලොකු සාන්දේ ලියලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්තිවලින් ගහන ප්‍රවෘත්තිපත්‍ර අසලකටවත් නොගත යුතුයි. ඉතින් අපි අපේ දරුවෝ කවදද අපි මේ මකරයෙන් බේරගන්නේ? ඔය ඇමරිකාවේ චීන වල එක ප්‍රාන්තයක් 1977 වෙනකොට ඒකට මේ මේ ටීවී සිග්නල් යන්නේ නැති. ඒ දවස්වල ඒ ප්‍රාන්තයේ දරුවන්ගේ සහ ටීවී channel යන තන ප්‍රාන්තයේ දරුවන් දිහා බලනකොට ටීවී ප්‍රාන්ත ටීවී නැති channel එක නැති ප්‍රාන්තයේ ඉන්න දරුවෝ හැම වෙලාවෙම දෙමාපියොත් එක්ක සම්බන්ධයි. ටීවී තියෙන තැන දෙමාපිය මුල්ලක ලරුවා ඉන්න ටෙලිවිෂන් එකත් එක්ක. ඌ අම්මලා තාත්තලාට වැඩි කුණු හර්ප දාන. ඒකනේ පටන් අරගන්නේ. ඉතින් ඒක විස්තරය කරලා තිබ්බේ ආර්ථික විමසුමේ 1977. හතේ ඉස්සල්ලාම ලංකාවේ නන්නලන් කොන්ෆරන්ස් එකේ ටෙලිවිෂන් එක ලංකාවට ගෙනාවා. ඒ ආටිකල් එකේ යටින්ම ලියලා තිබුණා ලංකාව වගේ රටවල් වල හිතලවත් නැහැ කියලා තමයි ටෙලිවිෂන් අපිට දෙයියන්ට පිසිද්දෙනට එතකොට ගෙදල්ලා. ආටිකල් එක පළ වෙනකොට මායානලයේ කියලා ආටිකල් එක ලියලා තිබුණේ. මායානලිය අපිට ඇවිල්ලා අපි බොහොම අවුඩම්බර වෙනවා. අපෝ අපිත් දිනුන જાතියක් දැන් අපිට ටීවී තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මෙහි ආවට පස්සේ වුණත් මුග දෙනකොට හරි අමාරුයි ටෙලි කහන්න නැතුව. හරි අමාරුයි ටෙලිවිෂන් බලන්න නැතුව. හරි අමාරුයි පත්‍රේ නැතුව. හරි අමාරුයි මේ පිටින් එන අර තොරතුරු ටික නැතුව. ඒ කියන්නේ අර මේ ඉස්සගේ තියනලු ඇහි කුහරය ඇතුලේ ගල් කැට දෙකක් ඒ ගල් කැට දෙකෙල් ඌ මේ ලඹ කැටේ වගේ ඉන්න දිශාව ගන්න. ඇහ කුහර යට තියනලු ගල් කැට දෙක තුනක් ඒකෙල් ඌ බැලන්ස් එක ගන්න අහස මේ පොළොව මෙහි කියලා. ඉතින් යම් කිසි විදිහකට හැවහලනකොට ওই ගල් කැට දෙක විසිනවලු. ඊට පස්සේ ආයෙසරක් ගවුස්සලා අර කැට දෙකක් ඇතුලට දා ගන්නවලු ඊට පස්සේ ඌට බැලන්ස් එක එනවලු. විද්‍යාඥයෝ මේක දැනගෙන හැව හැලවනකොට ගල වැටුණාට පස්සේ කාන්දම් කුඩු තියෙන තැනක දාලා තිනවා ඉස්සා. දැම්මට පස්සේ උ කාන්දම් කුඩු දෙකක් ලොදාගන්නේ ඇතුළට. යකඩ කුඩු ලොදාගන්න. ඊට පස්සේ උඩින් කාන්දමක් අල්ලපුවාම උඩට වැඩ කරන්නේ. ගුරුත්වාකර්ෂණය වැඩ කරන්නේ කාන්දමේ අනිත් පැත්තේනේ. ඌට එතකොට වෙන්නේ උඩ පැත්ත යට විසියටලු යට පැත්ත උඩ විසියටලු හැසිරෙන්නේ උඩ හැසිරෙලා. අපිටත් ජනමාධ්‍යෙන් කිව්වොත් මේ ගෑණියක් නෙමෙයි පිරිමියෙක් කියලා 99 ඡන්ද දෙනවා. ඔයගොල්ලෝ දන්නේ අවුරුදු 20කට ඉස්සෙල්ලා මේ අද කියන ප්‍රවෘත්තිරු හදාගෙන ඉන්නේ ඒගොල්ලෝ. ඒක හරියට නැත්නම් ඒ ගානේ මිනිස්සු ගාන මරනවා, ඒ ගානේ ගොඩනැගිලි ටික හදලා ඒගොල්ලේ ප්‍රවෘත්ති සාර්ථක වෙන බවට වග බලා ගන්නවා. කියනවා අවුරුදු 20කට ඉස්සෙල්ලා බලපල්ලා මෙහෙම දෙයක් වෙන්නේ නැද්ද කියලා. ඒකල ඒ දේ කරනවා. ඉතින් අපි හිතනවා මේ මිනිස්සු ඉන්ද්‍රජාලනය කරන්නේ ඇත්තනේ කලින් කියලා තිබුණනේ. බලනකොට උම්ම තමයි හොරු. උන් තමයි මවලා තියෙන්නේ. ඔය හදන හැම ෆැෂන් එකක්ම අවුරුදු 20කට ඉස්සෙල්ලා ප්ලෑන් කරලා තියෙන්නේ. ඔය එන්න හදන තියෙන හැම කෑමක්ම අවුරුදු 20කට සැලසුම් කරලා අපිට පෙන්නනවා මෙන්න නව නිෂ්පාදන. නව නිෂ්පාදනය අවුරුදු 20ක් පරණ වෙච්ච පිරුණු වෙච්ච දේවල් තියෙනවා. ඒ නිසා මේ මේ විතක්ක ਵਿਚාර දෙක හරියටම හසුරවන්න දන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් කාර්යය. වෙළඳ ප්‍රචාර. එහෙම නැත්නම් මේ තොරතුරු තාක්ෂණ. තොරතුරු තාක්ෂණ හරියටම නර්ව් එකටම ගහනවා. ඒවට පස්සේ මොකාටවත් ගැලවමක් නැහැ. ඒක අපිට වැඩි හරීම භයානකයි තත්ත්වය ඇමරිකාවේදී ගොඩ එන්නම බෑ. ඒ නිසා ඒගොල්ලෝ අසරණයි මේ ගොඩ ගන්න බෑ මොකද හැමදින හැම උපදින දරුවෙක්ම ඒ ඒ தත්ත්වෙ තියෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපට කියලා තිබුණ නිසා තාම අපිට අර දියුණු වෙන්න බැරි වෙච්ච හින්දා අපේ තොරතුරු තාක්ෂණ හොද නැති නිසා අපි තාම පිටිපස්සෙන් යන නිසා තාම පුංචි ඉඩක් තියෙනවා. ওই පැත්තකටලා ඉන්න පුළුවන්. නැත්නම් කළ මේ තොරතුරු තාක්ෂණයෙන් වෙන් වෙලා විතක්ක ਵਿਚාර වලින් වෙන් කරගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මිනිස්සු බයිනවා මහා පසුගාමි බොළඳ බය ආදු බොහොම සමාජශීලී නැති කියලා. නමුත් ගහන්න බනින්න නැනේ ඒ ඇති. අනේ අපි කරගන්න දෙයක් කරගෙන පැත්ත කරලා ඉන්න දෙන්න කියලා ඉන්න පුළුවන්. නිසා ඒ ඒ දෙක ඉගෙන ගත්තොත් විතක්ක ਵਿਚාර දෙකෙන් යන නාස්ලන දෙක තේරුම් ගත්තොත් ආද කවුද ගැලවෙන්න පුළුවන් කියලා හිතනවා. ඒ තරමටම අපි බෙදාගෙන වළඳන්නේ. විතක්ක ਵਿਚාර ඒවල තමයි සංස්කාර ධර්ම අපි මගේ භාෂාවට කියනවා ඇදගෙන නාන්නේ. වතුර ඇදගෙන ඔලුවක් කරගන්න. බෙදාගෙන වළඳන්න. ඉතින් බුදුරජාණන් සේකව ඔය භාගයට hina වෙලා බලන් මෙච්චර ලස්සන මේක කියලා තියේදී මේ හැම කෙනෙක්ම ස්වාධීන උත්සාහයක් ගන්නවා අරයට වැඩිය මට සංස්කාර ඇති කරගන්න. මෙයාට වැඩිය මයි ළඟ තියෙනවා නම් කියලා. ඉතින් මේක දිහා බලනකොට hina වෙන්නේ නැතුව මොනව කරන්නේ? ඔය විශේෂයෙන්ම hina වෙන්නේ බෞද්ධයන්ට ඔය. මොකද අනිකට ඒ යාන්ත්‍රණ කියලා දීලා නැහනේ. ඉතින් ඒ මිනිස්සු ගැන බුදුරජාණන් මොනවක් කියන්නේ අසරණයි. මොකද දැනගත්තට පස්සෙත් අපි පුද්ගලිකව තනි තනියම කල්පනා කරලා විශේෂ සැප ලබන්න විශේෂ නම්බුනාම ලබන්න දඟලට දැඟලිල්ලේදී ඒක හොඳට දන්නේ ඔය පිටිපත පිටරට තියෙන විශ්වවිද්‍යාල කිසිම දෙයක මොනම අධ්‍යාපනයක්වත් නැහැ. උන් කරන්නේ අලුත් වචන හදලා දානවා. අර සාන්තර මේක එකතු කරලා වචන දැම්මට පස්සේ අපි මිනිස්සු ඉඩම් විකුණගෙන ඒ ගිහිල්ලා මට දිනේ ලන්ඩන් ඩිග්‍රී එකක් කියන මෙහා ආවට පස්සේ අම්මට බොල. මේ ඩිග්‍රී වලට වැඩි උඩි. ඒව විතර බංකොලොත් වෙච්ච අධ්‍යාපනත කොහයක් අත්තර. ඕන විශ්වවිද්‍යාලයක සල්ලි දීලා ගන්න පුළුවන් ඩිග්‍රී එකක්. මේ ලංකාවේ ගන්න බෑ. ලංකාවේ ඩිග්‍රී නිසා ගණන් ගන්න. මෙච්චර ලස්සන කොහයක්වත් කරෙන්නේ නැහැ. ඒ තාක්ෂණ යුගයක අපි කියනවනම් PhD කියලා. ඉතින් අපිත් එක්ක හිටපේගෙන කිව්වා BS කියන කෙනේ බුල්ෂිට් කියලා. MS කියලා කියන්නේ more shit. PhD කියලා කියන්නේ pile deep and high කියලා කියනවා. එන්නෙන්ද කුණු වෙනවා. ඔය අධ්‍යාපනයේ ඉහළට ඉහළට උපාධි පශ්චාත් උපාධි ලැබනවා කියලා කියන්නේ උගෙන් ගණ්ඩ දෙයක් නෑ. ඌ දන්නවා ලෝකයන් අලවන හැටි, විතක්ක ਵਿਚාර හසුරුවන හැටි දන්නවා. ඒ කියන්නේ තොරතුරු තාක්ෂණය හසුරුවන හැටි දන්නවා අර කටි කොක්කේ දාගෙන මෝඩ රැලක් වට කරගෙන මමත් කෙනෙක් මමත් පුරුෂයෙක් වෙන්න හදනවා මේ මොකද ಗುಣ හුවා දැක්කියෝ මුත්‍ථේරවාදී බුදුරජාණන් සිකිනව රහත් උනා අභිඥා ලැබුවත් මොනවා වුණත් කාටවත් දැනෙන්න අදින්න පස්සේ සියලු දෙනාම සමසේ ගංගානංගගේ වැලිය වැලිතලාවේ වැලියටයක් වෙන්න උත්සාහ කරනවා. ඒකට විතක්ක ਵਿਚාර දෙක අසරණ වෙනවා. විතක්ක ਵਿਚාර අවශ්‍ය කරලා තියෙන්නේ ඇඩ්වර්ටින් කියලා වචනක් තියෙන. ඇඩ්වර්ට් කියන දැනකට යොමු කරනවා. ඇඩ්වර්ටයිස්මන්ට් කියලා එක ඇවිල්ලා තියෙනෙත් ඒකෙන් ඇඩ්වර්ටින් එක තමයි විතක්ක කියන්නේ. විතක්ක කියලා කියන්නේ මේ ඔක්කොගෙන් මම මෙයා දිහා බලනවා. ඒ කියන්නේ අනිත් ඔක්කොම අමතක කරනවා. ਵਿਚාරය කියලා කියන්නේ එයා අනික් කට්ටියගේ වෙන් වෙන හැටි මම විමසුණුවනේ බලනකොට මට අනික් ඒවා ගැන බලන්න වෙලා. අනේ ඔගේ විතක්ක ਵਿਚාර කරන්නේ පරාසයකින් එකට හිත යොමු කරලා අනික් සියල්ල අමතක කරලා දැනීමට අපිට වරමක් ලබා දෙන්නේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා කිව්ව ගොඩක් වෙලා යන හින්දා අපි යන්. ඒක තමයි මම කියන්නේ. ඒ වහන්සේ සඳහන් කළා ආය සංස්කාර සංසිඳනකොට විඥානය අනුශය ධර්ම මත රැඳෙනවා කියලා. ඒතකොට අනුශය ධර්ම ගෙවෙනවා. ඒතකොට ඒ අනුශය ධර්ම ගෙවෙන්නේ ගෙවෙනකොට අපිට දැනෙන්නේ අපේ ශරීරයේ ඇතිවන කම්පන චංචල වගේ දේව මාර්ගෙන්ද මම නිවැරදි කිරීම දෙකක් කරනවා දේවාල වල තිර හතක් තියෙනවා කියලා අහලා තියෙනවා අන්තිමේකේ තමයි දෙයියෝ වැඩ ඉන්නේ ඒ සාමාන්‍ය පූජා වට්ටිය කරන ගමන් පළවෙනි තිරේ විතරයි අරින්නේ ඔබ 500 කොලයක් තිබ්බොත් දෙවෙනි තිරෙත් අරිනවා 1000 2000 3000 කියොත් තුන්වෙනි තිරෙත් අරිනවා ඔය කලාතුරකින් කෙනෙකුට තමයි තිර හත අරින්නේ ඇරලා ගිහලා බලනකොට මලකට කෑපු යකඩ ආයුධ දෙකක් තියෙනවා කියලා මොනවත් ඇත්තෙත් නැහැ. බොටරන් කියලා අහන්න මේගොල්ලන්ගේ මේ මේ මේ කපුවෙක් මේ. ඔක ඇතුලේ මොනවත් නැහැ. හැබැයි අරින්න නැති නිසා, තිරේ අරින්න නැති නිසා මා විශාල දෙයක් තියෙනවා. මේ තිරේ අරින්න සෑහෙන ගණනක් දීපුවාම ඇරෙනවා. අපිත් එමය පිටම තියෙන තිරේ තමයි කාම තණ්හාව. ඒ කියන්නේ වීතික්‍රම කෙලෙස්. අපි ඒක ඇරලා ගත්ත පස්සේ ඇතුලේ තියෙන පරිඋත් ทาน කෙලෙස් පේනවා. පරිඋත් ทาน කෙලෙස් කියලා කියන්නේ ඇතුලේ තියෙන පිටට පේන්නේ නැති කෙලෙස්. රාගේ තියෙන ඔයා දන්නේ නැහැ. මට ද්වේෂය තියෙන ඔයා දන්නේ නැහැ. ඒක රාග ද්වේෂ වීතික්‍රමනේ උණයි කියලා කියන්නේ පේනවා. සතෙක් මැරෙනවා හොරකමක් කරනවා. ඊට පස්සේ තියෙන තීරය තමයි පරිඋත් ทาน කෙලෙස්. පරිඋත් ทาน කෙලෙස් අරින්න ඕනේ අනුසේ දකින්න. මේ tire තියෙනකන් ඊගාව tire පේන්නේ දැන් අපි කාය සංස්කාර සම්සනිකරණ යනකොට මේ වස්තුකාම අයින් කරනවා. වස්තුකාම ගැන රූප, ශබ්ද, ගන්ධ, රස, ඇහ, කන, දිව, නසයන් කෙලෙස්කාම පේන්න පටන් ගන්නවා. කෙලෙස්කාම ගැන අපි ගෙන ආපු සංසාරෙන් ගෙන ආපු අපේ සහජ ගති. ඒ ටික තමයි ආශය අනුශය වශයෙන් හිතිලා තියෙන්නේ. ඒක තමයි ගැඹුරෙන්ම තියෙන්නේ. ඉතින් අපි ඒක දකින්න නම් අර පිට තියෙන tira දෙක අයින් කරන්න ඕනේ. ඒක දකින්නේ ගුණක් විදියට අපිට පේන්න තියෙන අනුශේ ධර්ම ආශව ධර්ම කියලා ඒවා මැනිෆෙස්ට් වෙනකොට ඒවා ක්‍රියාත්මක වෙනකොට අපි හිතපු දෙයක් නෙවෙයි මගේ ඇතුලේ යකෙක් ඉන්නේ. අපි මේ සදාචාරයේ හිටියද අපි හීනයක් දකින්නට කිසිම සදාචාරයක් නැහැ නේ අපි. බිවට පස්සේ සදාචාරය නැති වෙන්නේ. ඒකෝට තමයි අරක මතුවේ. ඒක මතුවෙච්චාම ලෝකේ කියනවා හරි කැතයි හරි සහුත්තුයි කියලා. මොකද ඒක ප්‍රകൃතියක්. ඒ නිසා පිටතාත්ම දෙක අයින් කරලා පස්සේ අනුසය පේන්න පටන් ගන්නවා. අනුසය පෙනී හිටීම සංඥා මාර්ගෙන්, වේදනා මාර්ගෙන් සහ සංස්කාර මාර්ගෙන් කියන තුන් ආකාරයෙන් මැනිෆෙස්ට් වෙන්න පුළුවන්. එතකොට මේ පුද්ගලයා තුළ කවදාකවත් ඇතිවෙච්ච නැති විදිහේ විඳීම් වගේක් එන්න පටන් ගන්නවා. උඩ යනවා, පහ වෙනවා, පේනවා, පැතිරෙනවා, පේනවා, නලියනවා, පේනවා, කුඹිරටම වගේ පේනවා, වහිනවා වගේ දැනෙනවා. ඒව මේ මෙතිකල් මේ මේ මේ ගල් ගුහාව ඇතුළේ ওই භූතය හිටියද කියලා හිතා ගන්න බැරි තරම් විදිහට මේක වක් කරනවා, වැටෙනවා, নানা ආකාර දේවල් කරනවා. සංඥා වගේක් එන්න පටන් ගන්නවා අමුත්ව කතා කරනවා නෑදෑයෝ පේනවා අරක දැනෙනවා අභිඥා පහළ වෙනවා ඉතර කියන්න පුළුවන් අමුතු සංඥා වගේක් එනවා සංස්කාර වශයෙන් කවදාකවත් නැති විදිහට සැලසුම් කරන්න හිතෙනවා. කරන්න පුළුවන්. බොහොම විවේකී වෙනවා කරපු සැලසුම හරියට යනවා. මෙන්න මේ තුන් ආකාරයෙන් මතුවෙන්නේ අපි ළඟ තිබිච්ච ප්‍රාර්ථනා කරපු අපේ න්‍යාය පත්‍රයට අනුව නෙවෙයි. උගත දෙනෙක් ඒක කියන්නේත් නැහැ කමටහන් සුද්ධ කරනකොට එයාට හිතෙන්නේ මේ භූත දෝෂයක් කියලා. එහෙම නැත්නම් විකෘතියක් කියලා. ඒ සමහර විතක තේරවාදී උපක්ලේශ වශයෙන් සටහන් කරලා තිනවා. කලාතුරකින් කෙනෙක් තමයි ඒක හරියට වාර්තා කරන්න දාන්නේ. මුගව දෙනෙක් හිතනවා මොකක් හරි මිස්හැප් එකක් මොන හරි කොහෙන් හරි වයර් මාරු වෙලා ගිය. ඒ වෙන්නේ මොකද්ද අර අනුසය ගොජ දාන වෙලාව. මෙන්න මේක මම කියා ගන්න එපයි කියලා බුදුහාමුදුරු කියන්නේ. මේක මගේ කියා ගන්නත් එපා මේක මගේ ආත්මේ කර ගන්නත් එපා. ඊට කලින් තමයි කියන්නේ වස්තු භෝග දාන දීපං රුචි අරුචිකන් දාන දීපං කියන මෙතෙන්ද සූදානම් කරන්න තමයි. මෙතෙන් ගියාට පස්සේ ඒ ආත්මේ ඒකට ලැජ්ජ වෙනවා අපි. ලැජ්ජ වෙලා හිතනවා අනේ මයි ළඟ මෙච්චර කෙලෙස් තියෙන බව මම දන්නේ නැහෙනි. නමුත් ඇත්ත වශයෙන්ම ඒව අපිටයිච දේවල් නෙවෙයි අර තත්වගත වීම නිසා කාලයක් ඇබ්බැහි වීම නිසා ඇතිවෙච්ච ගති, ඇතිවෙච්ච Java, ඇතිවෙච්ච වේග ඉතින් මේවා මගේ කියාගෙන තමයි අපි පශ්චාත්තාප වෙන්නේ. බුදුන්වහන්සේ කියනවා මගේ නොකියුවොත් නිවන් ලබන්න පුළුවන්. මොකද මේ ඇබ්බැහිය තුල එහෙම නැතුව ගති ගති කියලා જાතියක් තියෙන අපි ළඟ ආර්ය ගති නෑරේ කියලා කියන්නේ. ඒ ගති ඇත්තටම අපිට අයිති නෑ. හැබැයි අපි නිදා ගන්නකොටත් අපිත් එක, බත් කනකොටත් අපිත් එක, නානකොටත් අපිත් එක ඇතුලේ තියෙන බව මේ tire හතර ඇතුලේ ඔක තියෙන බව අපි දන්නෙත් නෑ. බලන්න වෙලාවක් නෑ. මොකද අපි කාමයටම වෙලාව මදි අපට. කාම ආසාවටම වෙලාව මදි අපට. පැය 24ත් මදි. බණක් භාවනා කරලා කාම ආසාවයින් කරලා, නීවරණයින් කරලා මේ අනුසය දකින්නකොට මේක දිහා සරවක් කෙල වෙනාට සර්ප විසක් ආපේකින් තුවාලෙන් අවජාව ගන්න වෙලාව මේක යන්න ඇරලා බලාන ඉන්නවා කියන එක ඒක අමාරුයි. නමුත් බුදුරජාණන් කියනවා මේ දෙක කියලා දීපන් මිනිස්සුන්ට කියලා දීපන් පුළුවන් නම් මේ ශාසන ඉවර නොවි නැති නොවි පවතින නම් නීවරණ අයින් කරගන්න ඉසිසලා කාමාසාව අයින් කරන්න වස්තුකාමේ ඊට පස්සේ කෙලෙසකාම මතුවෙනකොට මේක මම කියා ගන්න එපා. මේක මානව හිතේ හැටි. හැම කෙනාගේම කිල්ලෝට හුණු තියනා වගේ හැම කෙනා තුළම ආශය අනුසය තියෙනවාමනේ. හැබැයි ඒක මේ ආශය අනුසය කියලා තේරුම් අරගෙන මේක එළියට එන්න දෙනවයි කියලා කියන්නේ සංසාරේට එක සැරේ කරන්නේ. ඒ සැරේ කෙරුවට පස්සේ එතන එන සුද්ධිය ආය ආය කරන්න දෙන්නේ මොකද අඩියටම අත දාලා අරන් දැමිල්ලක් තියෙනවා. ඉතින් ඒක කළ හැකි කියන එකයි මේ අපි බුද්ධ ශාසනයක් තියෙනවා කියන්නේ සජීවී ශාසනයක් තියෙනවා කියන එතෙන්නම යන්න පුළුවන්. හැබැයි නිකන් ප්‍රාර්ථනා කරලා බෑ. පරිඋත් ทาน කෙලෙස අයින් කරලා වීතික්‍රම කෙලෙස අයින් වීතික්‍රම අයින් කරලා පරිඋත් ทาน අයින් කරලා ලෑස්ති වෙලා යන්න ඕනේ අවසාන සටනට සාදුකීන් පෙළෙන වුන් දැන් ඉතින් නැගිටියාව අවසන සටනට සැරසියාව කියලා හෙම්බත් එතෙන් යනකොට ඒ තරමටම පරියන්කේ වුණත් පැය ගාණක් ගත වෙලා භාවනා ජීවිතේ වුණත් සෑහෙන කාලයක් ගත කරලා හරියට අනුසය අනුසය වශයෙන් අඳුරගෙන ආසය ආසය වශයෙන් අඳුනා ගන්නකොට මේවා බලපිළිවෙල හඳුනන්නේ නැතිකම තමයි ඒ වගේ තියෙන වංචනික ස්වરૂපය. ඒ වගේ තියෙන ෂට ගතිය වයි මායාවී ගතියක පෙන්වන්නේ සත්පුරුෂයෙක් වගේ. Taman වෙනෙම පෙනී හිටින නීතිඥයෙක් වගේ. කල්යාණ මිත්‍රෙක් වගේ පේන. නමුත් බුදුන්ස අපිට කන්නෑරිය පෙන්ලා දීලා තියෙනවා. බලපන් ඕක වැඩ කරන්නේ උඹේ න්‍යාය පත්‍රයට නෙවෙයි. ඒ විතරක් ඇති අපිට තේරුම් ගන්න මෙයා අපි වෙනුවෙන් කතා කරන පෙරක දොරුවෙක් නෙවෙයි. හොඳ හොඳ සෙල්ලම් තියෙනවා එළි වෙන යාමෙට. අවතරණන්ස මේ අනුසය කෙලෙස් දෙක පමණින්ම නැති කරන්න පුළුවන් කියලා ඔබ වහන්සේ තැනකදී පෙන්වලා දීලා තියෙනවා. ඔය ඒක තමයි සම්බාසව සූත්‍රයේ දසන පහ තබ්බා කියලා තියෙන්නේ. ඒ අනුසය කෙලෙස් જાතියක් තියෙනවා. ඒක දකින්නකොටම ඒක සාමාන්‍යයෙන් ඔය පෙන්වන දර්ශනයක් තමයි ඩ්‍රැකියුලා ෆිල්ම්ස් වල තියෙනවා. ඩ්‍රැකියුලා ෆිල්ම්ස් වල කුරුසේ පෙන්වනකොට ඩ්‍රැකියුලාට ඉන්න බෑනේ. ආලෝකයේ දකින්නට ඉන්න බෑ. කෙලෙස් වලටත් කවදාකවත් හෙලි කරපු ගමන් ඉන්න බෑ. ඒක කියනවා ලෝකේ තියෙන හොඳම විසබීජනාශකයේ සූර්යාලෝකය ඕනම ධර්ම විසක් සූර්යාලෝකයට හෙලි කරපු ගමන් ඒකේ විසබීජ තත්ත්වෙක නැරලා යනවා. ඉතුරු වෙන්නේ මෘතෝපජීවී බැක්ටීරියා පමණයි. ඒ නිසා ඕනම විසක් ඉරෙලියට දාන්න ඒක තමයි අපි ළඟ තියෙන ඇතුලේ තැම්පත් වෙලා තියෙන කෙලෙස් හෙලි කරගන්න පුළුවන් වුණොත් කල්යනා මිත්‍රයෙක් ඉදිරියට එයාට ඉන්න බෑ. කෙලෙස් රැකෙන්නේ හංගන්න හංගන්න. අඳුරට යන්න යන්න බෝ වෙනවා. ඉතින් අපි මේ අපි කරන්නේ මේ මම කියාගෙන මගේ කියන මගේ ආත්මය කියන මේ කෙලෙස් ටිකක් තමයි රකින්නේ. ඉතින් බුදුහාමුදුරනේ මම එළියට දාලා මේක මම කියන්න එපා, මගේ කියන්න එපා, මගේ ආත්මය කියන්න එපා. හරියට තෝරාගෙන ඉව එනකොට කව කෙනෙක් ළඟ ඉඳලා කමඨාන් සුද්ධ කරගන්නයි කියන්නේ. මම භාවනා කරනකොට මට මෙහෙම මෙහෙම වෙනවා මොකද? ඉතින් දන්න කෙනෙක් නම් කියනවා කොහොම යන්නද? ඔය සැරේ යන්න ආරින් යන්න යන්න පිරිසුදුක් කියලා. ඒක මේ කිසිම විශේෂක සාකච්ඡා කරන අපිට ලෝකායත વિશે කිසිම දැනක හම්බෙන එකක් නෙමෙයි මේක. මොකද මේ මේ පටිසෝතගාමි ක්‍රමයකට තමයි මේක මේ ආසේ අනුසය කියලා සල්ලන්නේ. කොච්චරද කියනවනම් අනික හැම ආගමක්ම මේක දෙයයන්ාංශ කියලා හිතුවා. මේ ටික තමයි මේ මේ ලෝකෙට අයිති නැති සර්ව බලධාරී සර්ව ව්‍යාපී කියලා අල්ලගෙන තියෙන ওই ටික තමයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේ මොකද්ද මේ බුද්ධ දත්ත જાති කියලා. කියනවා මේක මවාපු එකක්. මවලා තියෙන්නේ මායාවයි ෂටගතියයි වංචනික ගතිය ඇතුවනම් අවසාන ඵලයේ දුක. ඒ නිසා මූට මැවුම් කාර්යය නෙවෙයි කියනවා නම් කියන්න තියෙන මූට කියන්න තියෙන විනාශකයයි කියලා. මවලා තියෙන විනාශයක්. මවලා තියෙන්නේ මායාවික ගතියක්. මායාව තියෙනම ෂටගතියක්. මායාව තියෙන්නේ වංචනික ගතියක්. ඒක දකින්න අපිට අකමැති නිසායි අපි මේ කාමයේ ගත කරන්නේ. අපේ ඇතුලේ ප්‍රകൃතිය දකින්න අපිට ගට්ස් නැහැ. අපිට පෞරුෂත්වේ නැහැ. ඒ නිසා අපි ඒව වසංගගෙන ඉතින් අර ඒක පළවෙනි දෙවෙනි තීරය අරගෙන කෝවිල කරගෙන යනවා. ඇතුලේ වෙන්නොත් මොක මොනම දෙයක් නැහැ. දෙයයන් ඉන්න තැනක් නැහැ එතන. හොඳයි මම හිතනවා අපිට මේ පැය දෙකක වගේ කාලයක් ගත වෙලා තිනවා මේ ධර්ම සාකච්ඡා සහ ධර්ම දේශනා සඳහා වෙන ප්‍රශ්න නැහැයි කියන උපකල්පනය මතින්. අපි ඔක්කොම රෙකෝඩ් කරනවා. ඒ කියන්නේ ටැක්සි කාර්යය වගේ ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අපි කුසලයක් කරලා ඒ කියන්නේ සතුට වුණොත් ඒක සංස්කාරද? ඒ වගේම කලාව යම් කිසි කෙනෙක් කලාව පින්කම් නිතර සිහිපත් කරලා එතකොට සතුට වෙනවා නම් ඒකත් සංස්කාර බවට පත් වෙනවද? එහෙම නැත්නම් අපි මේ කලාව කුසල ධර්මයන් පිළිබඳව කටයුතු කළ යුත්තේ නැත්නම් සිත සකස් කරගත යුත්තේ කෙසේද කියලා මම සාකච්ඡා බුදුජානනාංශ කියනවා පව හෝ පින වේවා ඇති වෙන ඡන්ද රාගෙමත් තමයි කෙලෙස් ඇති වෙන්නේ. ඒ කුසලයේ මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මේ කරගත්තොත් නැත්නම් තණ්හාමාන දිට්ඨි කියන ප්‍රපංච මොනවාට හරි වැටෙනොත් ඒක සංස්කාර වෙනවා, ගෙවන්න වෙනවා. පව හෝ පින. එතකොට අපි කුසලයේ පිළිබඳව උත්කෘෂ්ණ මට්ටමට යන්න උපේක්ෂාවෙන් එකයි කරන්නේ. මේ කුසලයේ හේතුඵල ධර්මයක ඵලයක්. මම කෙරුවට මට කරන්න බෑ අවස්ථාව ලැබිච්ච මම කරා මට තියෙන්නේ ඒ හේතු ධර්ම නිසා මේ ඵල ධර්ම ලැබුණා නැත්නම් කම්මස්ස කොමි ධම්මදායදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණෝ යං කම්මං කරිසාමිති තස දායදෝ බවිස්සාපේති මේකේ හේතුඵල ධර්මයක් කරනවා කර්ම සහ කර්මඵල නීතියට යනවා මිසක් මට මේක කරන දෙයක් නෙමෙයි මේ වෙලාවේ නොකරත් බෑ මට උනා අන්නේ විදිහට කරන කුසලයේ පිළිඳ උපේක්ෂාව ඇති කර ගන්න පුළුවන් නම් එහෙනම් ඒ කියන්නේ මේ මනුස්සයා ඒ කුසලයේ පිළිබඳව පාරමිතා ශීර්ෂයෙන් කරගෙන උප්පරිම කුසලයේ රැස් කරගන්න. නමුත් මමයි කුසල් කරන්නේ අල්ලපු ගෙදර එකන කරන්නේ ඒ කියන්නේ ඉතින් ඔය ආරකෙම්ම අනාගත කියන එක තමයි. ඉතින් හැබැයි අටුව ජන්වංශල විස්තර කරනවා පටන් ගන්නකොට අපි කොහොමඩක්වත් කුසල් කරන දිරිගන්නේ සංසන්දණයෙන් තමයි. එතකොට අපි හීන කුසල් කරන්නේ. හීන කුසල් වලින් මධ්‍යම කුසල් වලට යන්න ඕනේ. මේ කුසලයෙන් තමයි උත්කෘෂ්ඨ කුසලයට යන්නේ. ඒ කියන්නේ එක දානකින් නිවන් දකින්න බෑ. එක බණකින් අපිට ධර්මය අවබෝධ කරගන්න බෑ. ලක්ෂ කෝටි වාරයක් එකම දේ කරනකොට එන්නේ එන්නේ එන්නේ කුසලයේ පාරමිතා ශීර්ෂයට යනවා. ඒක නිසා මේ පින සහ කුසලයේ කියලා දෙකකට වාදයක් යනවනේ. පින සහ පව කියන එක සංසාරේ වඩනවා කියලා නේ කියන්නේ. සංසාරය ඇතුළත උපදී සම්පatti ලබා දෙනවා. සතුටින් ජීවත් වෙන්න උදව් කරන හැබැයි සංසාරේ. හැබැයි කක්ෂයෙන් පිටපණින්න දෙන්නේ නැහැ යා. කක්ෂය ඇතුලේ කරකවන. කුසලය කරකවල කරකවල වේගය අරගෙන කක්ෂයෙන් පිටපයින්න. ලෝකෝත්තර පැත්තටවත් යන්න පුළුවන්. ඉතින් ඒක නිසා මෙන්න මෙහෙමයි ඒක මේ තේරෙන භාෂාවට ගොඩේ භාෂාවට දාන්නේ පින පැව දෙක කියලා කියන්නේ හරි වැරදි කියලා ගත්තොත් අපි පින් කරනවායි කියලා කියන්නේ පව අතහැරීමට කරන ප්‍රයෝගයක්. එහෙම නැත්නම් නරක අතහැරීම සඳහා හොඳ බාර ගන්න. හොඳ කරනවා හොඳ කරන වෙලාවේ නරක කරන්න බෑනේ දෙක එකක් නේ තියෙන්න පුළුවන්. නමුත් හොඳ කරන එකට වඩා හොඳක් හම්බ වුණොත් එයා කුමක්ද කළ යුත්තේ? හොඳ කරමින් ඉන්න මනසට වඩා හොඳක් හම්බ වුණොත් අභිවෘද්ධිය තකන්න මොකද්ද කරන්න ඕන? වඩා හොඳ ගන්න නම් හොඳ විහිකරන්න වෙනවා. මෙන්න මේක කරන්න පුළුවන්ද කියලා විතර පපුවට තට්ටු කළා අහන්න. භවනා කරනකොට දන් දෙනකොට සිල් ලගිනකොට වඩා හොඳ අවස්ථාවල අනන්ත ලැබෙනවා. ඔය එක්කම තියදී අනේ මේ තිබුණ හොඳ සම්ප්‍රදාන කුලයි කියලා හන මිටිය කරේ ධාන වඩා හොඳ පැත්තකට දාලා හොඳ තියාගෙන ඉන්නවනම් කුසලතාවයක් වෙන්න බෑ නේද? වඩා හොඳ ඉදිරිය කුසලයේ විසි මේ හොඳ විසිකරනවා කියන එක ගංගදිගේ ඉහළට පීනන ගතියක් තියෙන. මේකෙදී අපි මෝඩයි. මේකෙදී අපි සම්ප්‍රදාන කුලයි. මේකෙදී අපි කවදාකවත් මේ අලුත් දේට ලෑස්ති නැහැ. අපි කරන්න හදන්නේ දන්න හොඳේ ගෙලී ගන්න. අපිට තේරෙන්නේ නැහැ වඩා හොඳ අවස්ථාව අරගෙන හොඳ විසිකොල දානවා කියන එක. ඉතින් එහෙම කෙනාට මේ සංසාර වටේ යන ඔර කේන්ද්‍රාභිසාරි බලය කඩන්න බෑ. කේන්ද්‍ර අපසාරි බලය තේරෙන්නේ නැහැ යාට. ඉතින් ඇතුළටම නැමෙනවා. ඉතින් ඒක නිසා කුසලයක් කරනකොට හැම වෙලාවෙම මතක තියාගන්න කුසලයේ පවපින දෙකට අමතරව කුසලයේ කියලා සද්දාර්ථයක් තියෙනවා. ඒ කුසලයේ කියන්නේ මේ පවපින දෙකත් ඉක්වවලා හොඳ නරක දෙක ඉක්මවලා වඩා හොඳට හේතු වෙන්නේ. ඒක මේ තන්නේ කර ක්‍රියාත්මක පෞද්ගලික මත පොදුවේ කරන්න බෑ. අපි දෙන්නට සාධාරණ කියලා කුසලයක් නෑ. පින තියෙන. පිනේ තියෙන සාධාරණකම අපි ඔක්කොම ඉඳලා දානයක් දෙන්න බුල ඔක්කොම සිල් ලකින්න බුල හැබැයි කුසලයට යනකොට මම දැන් මෙතන. ඒක සිද්ධ වෙන්නේ ඒ උපමානේ විතරයි. ඒක ඒක සතිය තුළ තමයි සිද්ධ වෙන්නේ. ඒක පින් කරන අයට කුසලයට තියෙන ප්‍රස්තාව වැඩි නමුත් පාවිච්චි කරන්නේ නැත්තම් ඒක ඒක සමාදම් වෙන්නේ නැත්තම් ඉතින් sorry තමයි කියන්නේ. මේක සයනයිස්තට මරණාසන්න මොහොතදී මා මාර්ගඵල ආදී උත්තරීතර තත්යකටපත් වුනේ නැත්නම් කෘතඥයේ කෙරෙහි අවසාන මොහොතදී වගේ එකක් කුසලයක් සිහිපත් වුණොත් දැන් අසජි හම්සරණ වෙලා තියෙන දේ කිව්වට මම දැන් ධ්‍යාන ලැබලා ධ්‍යාන ලැබලා තියෙද්දිත් සීපත් කරගන්න බැරි වෙනවා පිරිනවයි කියලා කනගාටුලා බුදුහාමුදුරන් දෙන්නේ කියලා කියනවා. පැවිදි වෙලා සීලයක හිඳලා නාන ගැන කතා කරන්න දෙයක් නැහැ නේ. සීලයක ඉඳලා ධ්‍යාන වල ධ්‍යාන සාර්ථක වෙලා ඒක මරණ මොහොතේදී උදව්වට ඇවිල්ලා නැහැ. නොයෙන්නේ ඉඩ තියෙනවා. බුදුහාමුදුරු කියනවා සීල කැඩලා නැත්තම් බය වෙන්න දෙයක් නැහැ කියලා. නමුත් මෙයාගේ හිත විපිලිසර වෙනවා. හිත කුකුස් කරනවා. ඒකට ඉතින් බුදුහාමුදුරු ගිහිල්ලා කියනවා ඕක නෙවෙයි මිනිස්සු බලන්න ඕනේ. සීලේ බලාපන්. සීල කැඩලා නැහැ මොකද කුකුසර වෙන්නේ කියලා තනවා වඩනවා. ඒක බුදු ආසිරියම්දුර තනියම කරගන්න බෑ. ඒ කියන්නේ ආසිරියම්දුර කරන පින් නැති කෙනෙක්වත්, පින් නොකරපු කෙනෙක්වත් අසාර්ථකවත් නෙවෙයි. නමුත් ඒකේ ඒ ගසාගෙන යන රැල්ල නතර කරන්න තරම් අඩයක් වෙන්නේ නැහැ. ඒ අඩේ වෙන්න නම් ජීවත් වෙනකොටම මේක තේරුම් ගන්න තියෙනවා. එතකොට නම් මරණ මොහොතදී උදව් වෙන්න ඉඩ තියෙනවා. ජීවත් වෙනකොට ඔක තේරුම් ගත්තේ නැත්නම් මරණ මොහොතදී ඒ වගේ දෙයක් තේරෙන් කියලා. ඔගේ ගැඹුරක් තේරුම් ගන්න කියලා. ඒක හිතන්න එපා මේ වෙලේ දුවලා දුවන්න බැරි එකට ඔලිම්පික් ගහන්න පුළුවන් කියලා. ඒක බොරු කතා. ඉතින් පුළුවන් නම් වෙලේ දුවපන්. ඊට පස්සේ දිස්ත්‍රික් මට්ටමට පයින් ජාතික මට්ටමට ගියොත් ඔලිම්පික් යන්න පුළුවන් ඒ දිනයි දන්නේ. අපි කිව්වොත් එහෙම මට දුන්නොත් මට ඔලිම්පික් යන්න දෙන්නේ නැති එක ප්‍රශ්නේ දුන්නොත් නම් තේිනවා කියලා අපිට කීයක්. ඒව වෙන්නේ බුදුහාමුදුරුවෝ මේක ප්‍රායෝගික ක්‍රමයක් තියෙන ජීවත් වෙද්දි බලන්න දරුවෙක් මැරෙනකොට වස්තුව විනාශ වෙනකොට කීර්ති නාම කඩාන වැටෙනකොට මට පුළුවන් ද කරබනින්න දැන් මරණ මොහොතේ ඔක්කොම යනවනේ දරුවොත් ඉවරයි වස්තුවත් ඉවරයි කීර්ති නාම ඇතුළ හේරම ඉවරනකොට අපිට පුළුවන් වෙයිද හිත පහන් දැල්ලක් වගේ තියාගෙන ඉන්න හුලං වදිත් නැ නැතිනක් වගේ ඒක අපි පුරුදු කරන්න ඉන්නකොටම දරුවෝ ඉඳද්දි දරුවෝ නැති තැනකට ගිහිල්ලා භාවනා කරන්න පුරුදු වස්තුව තියෙදීම වස්තුව නැත්නම් කවුරු හරි තම්බලා දෙන බතක් කාලා භාවනා කරන්න පුරුදු කරන්න ඕන. පුරුදු කරනකොට අරක ටික ටික අපි ප්‍රයෝග ක්‍රියාවත් කරනවා. ක්‍රියාව කරනකොට කොච්චර අමාරුද කියලා බලන්න. එදයිව කරන අයට අපි ස්තුති කරනවා වඳිනවා නේ හොඳයි කියලා කියනවා. මොකද ඒ ක්‍රමෙන් තමයි අපි මේ පන්නරේ වැඩි කරන්නේ. ඒ ක්‍රමෙන් තමයි අපි ප්‍රතිශක්තිය වැඩි කරන්නේ. කියන්නේ වඩා හොඳ දේ දකින්නකොට හොඳ විසි කරන්නේ. ඒකේ ඉස්ලාම් දාසෝ කටුකුරුන් දෙස්වාමීන් වහන්සේ තමයි කිව්වේ ඔය බණට ඉතින් මට හිතෙනවා අපි ඒ කොච්චර මොන්ඩිසෝරිද කියලා. අපි කොච්චර මේ හොඳ බදා ගන්නවද වඩා හොඳ ඉදිරියේදී කියලා. ඒ අතින් බලනකොට දෙවැන්නේකට කරන්න දෙයක් නෑ අපට. බුදුහාමුදුරු ෆෝමියුලා එක කියලා දෙනවා. ඒක තේරුම් ගන්න ඕනක මොකොත් නෑ අපිට මොකද අපිට බඩජාරිකම වෙන්නේ. මේ කාම ආසාව වැඩි. කාම ආසාව එපයි කියන්නේ බුදුන්සේ කාම ආසාව තිබුණට කමන්නේ ඊට වැඩිය හොඳ එකක් පෙන්වනවා. නන්ද කාමතුරුන්ගේ මේ හිත බඳින්න ඉඳදී යන ගහන කියලා දුන්නේ. ඒ නිසා මේක සෑහෙන කැපකිරීමක් වුණා. මේක සෑහෙන වගවීමක් වුණා. මේක සෑහෙන මේ ජීවිත පරතුව තියලා සෙල්ලමක් යන්නේ මේක. මේ කියන්නේ මම කියන්නේ මේ විපස්සනාවට යනකොට ඒකයි යන්නේ. ඉතින් ඒකට හුඟව දෙනෙක් කැමති නෑ. ඇත්තටම මේක හැම කෙනාට විශේෂෝචර වෙන්නේ නැහැ. ප්‍රඥාවන්තයින්ට වීරියවන්තයාට විතරයි විශේෂෝචර වෙන්නේ. නමුත් මම බණේදි කිව්වේ එහෙම පිරිස අද හිග නැහැ. සමාජයද අපි හිතුවට වැඩිය ප්‍රතිශතයක් මේකට යන්න ලෑස්තිලා ඉන්නවා. ඒක මේ අපි ඉපන්න යුගයේ තියෙන වටිනාකමක් මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ මේ විශාල ප්‍රබෝධයක් තියෙනවා ප්‍රබෝධය කියලා හිතන කෙනාට. නැති කෙනාට පේන්නේ නැහැ ඒක. නෑ මං හිතන්නේ මයි ළඟට කී දෙනෙක් එන්න වෙයිද දන්නේ මම මැරෙන්න හදනකොට මමත් අඬන්න තියවලා හෝ ගන්න පටන් අරගත්තොත් ඒ අර බුරුමේ හාමුදුර කෙනෙක් හිටියලු බුද්ධුම විදියට බණ කියන්න දන්නවලු මැරිච්ච මිලිය ගෙවනවල ගිහිල්ලා මිනිස්සු අඬනකොට ඕනම කෙනෙකුට දුක නැති වෙන්න බණ කියනවලු ලස්සනට බණ කියන ඉතින් හාමුදුර ලෝක ප්‍රසිද්ධ බුරුමේම ප්‍රසිද්ධ වුණාලු ඉතින් හදිස්සියෙම ඈත පළාතක බණ කීකින් අරගෙන යන ගමන් ගෙදරින් පණියක් ආවලු අම්මා අසරණ වෙනවා අම්මට අන්තිමයි කියලා හාමුදුරුවෝ උජහාට වැඩ නැතර කරලා දුවගෙන ඇල්වන්නට අනේ අම්මා මැරුණා. මේ හාමුදුරුවෝ ඇඳ බදාගෙන අඬනවලු ගමට ඇහෙලා. දැන් විශාල පිරිස ඇවිල්ලාලු මේ ආරාධනා කරන්න මේ හාමුදුරුවෝ ගෙනියන්න මරණ පොළවල් වල අඬන එක නැතර කරන්න. ඉතින් ප්‍රධාන කපකාරයා ගිහිල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේ කරන වැඩෙන් කොහොමද මේ කරන්නේ දැන් ඔබ වහන්සේ ලෝක ප්‍රසිද්ධ වෙලා දින මේ අඬනයි නැතර කරන්න දැන් ඔබ වහන්සේ බේරන්න බෑ. ඇඳ බදාන අඬනවා ඊට පස්සේ ඔලුව උසලා කිව්වලු උඹට තේරෙන්නේ නැද්ද මේ මගේ අම්මා නේ කිව්වලු. අනුන්ගේ අම්මලා වරනම් බන කියන්න පුළුවන්. ඉතින් අල්ලපු ගෙදරනේ. ඔය කොච්චර බන කිව්වත් මට මතකයි අප්පච්චි නැති වෙච්ච වෙලාවේදී අම්මා නැති වෙච්ච වෙලාවේදී. ඇඬුමක් ගියා මොන විදියව නතර කරන්න බෑ. ලොකු සංසි ගාවට ඇවිල්ලා මම හිතුවා මට මට දැන් මම සතිය වඩනවා මම පැවිදි වෙලා මට පුළුවන් කියලා. මම ඇවිල්ලා වන්දනා කරලා ඉවරලා අම්මා නැති වෙලා ඉවරයි. එච්චරයි. එක පාරට මේක සෝඩා බෝතලේ කැඩුවා වගේ කඳුළුත් වෙනවා දඟලනවා ලොකුසන් ජීවෙන් බලන පොඩි එකෙක් වගේ අනන්න පටන් ගත්තා කිව්වා. හරි ලොකු සර් දැක්කපගේ එක පාරට මම නැතරුණාට පස්සේ ඉතින් ලොකුසන් දන්නවා මේ මැරිලා ඉතින් අඬනවායි කියලා ඒ වුණාට එහෙම විය යුතු නෑ මගේ. කියන්නේ මම පැවිදි වෙච්ච කෙනෙක් අම්මා තැරලා ආපු කෙනෙක් කියලා. ඊට පස්සේ මට එකපාරට නිකන් ලැජ්ජා වුණා මේ උඹ නේ මේ අනුන්ට මේ සතිය ගැන උගන්වන්නේ උඹ නේ මේ මෙවන් නොසැලේ ඉඳ උගන්වන්නේ කියන එක නිකන් එනවනේ ඊට පස්සේ කල්පනා කරලා ඥානන් දෙනව පොඩ්ඩක් ඉන්න කියන්නේ කිව්වා මම යනකොටත් මට සැකයි දැන් ඔතන ගිහිල්ලත් අටයි කියලා පස්සේ ඥානන් සාන්දිටිවසුක මේ නම අම්මලා දිර තියෙනවා ගිහිල්ලා ඒ කටයුතු කරලා එන්නේ කියලා දැන් ඥානන් සාන්දිට එන අප්සෙට් මම ගිහිල්ලා එතන නටයි කියලා මලගෙදර ගිහිල්ලා අවුල් කරයි කියලා. ඉතින් මම පැවිදුණාට පස්සේ ඉස්ලාම ගෙදර යන දවසේ මඟ දිගට පෝස්ටර් ගහලා තියෙනවා අසවලා අන්තරා වුණා පුලුග්ග බෙල්ලලා තියෙනවා එනකොට මේක නිකන් මගේ අම්මනේ මං ඉත හිතාගෙන ගියා නෑ කාමරේ කාගෙන ඉන්නම් කියලා. යනකොට ඔක්කොමලා බය වුණා මොන විදිහට මොන දෙයි දන්නේ නැහැ කියලා. මොකද අපච්චි නැතිලායි මට කලාන්ත හැදෙනවා සීයනවා කලාන්ත හැදෙනවා. පස්සේ ගිහිල්ලා බලනකොට ඉතින් අම්මා මෙහෙම කරගෙන නවගුණ වලකුත් දාලා උඩරට මැනිකට වගේ මොනවාද මේ මාල වලලු පදක්කන් තේරමක් දාලා තියෙනවා. ඉතින් බලාගෙන මම හිටියා. ඉන්නකොට මට තේරෙනවා මේක උඩට ගහනවා. ඒක හොඳට තේරෙනවා මේ ආවේ ගේන හැටි හැබැයි කාගෙන හිටියා. ඉන්නකොට අම්මගේම යාළු උපාසක අම්මා කෙනෙක් හිටියා. මං කතා කරලා කිව්වා මැනිකේ කලින් ගියා නේද කියලා මම නිකන් ජෝක්යක් ගහන්න ගියා කියනකොටම පිපුරුණා. ඉන්න බෑ මට දැන් ඊට පස්සේ හිතාගත්තා මේ කරබන් හිටපන් උඹට මේව කරන්න ඕනේ නැහැ කියලා ඊටේද ලුකුවයි ළඟට ආවා ලුකුවයි ආවට පස්සේ මොකද්ද මං කියන්න ගියා බෑ කතා කරන්න යනකොටම මේක ඔද්දල් වෙච්ච තුවාලයක් වගේ කාගෙන ටික වෙලාවක් ඉඳලා කොහොම හරි අර පුපුරන්න නැතු නතර වුණා ඒ මොකද මෙතෙන්දි පුපුරපු නිසා ඒ නිසා මම මැරෙන වෙලාවට පොඩ්ඩක් ලං වෙලා බලන්න ඔය අසජ්ජාමතුගෙන මොනවා කිව්වත් පුතුහාරෝ මොනවා කිව්වත් ඒ තමන්ගේ වැඩේ වෙනකොට ඒ අනුන්ට බන කියනවා වගේ නෑ. වහන්සේ හරියට අපිට කියලා දුන්නොත් අපිට මොකක් කරගන්න පුළුවන් නේද? ඒ තමයි ඒක ඉතින් වෙලා තියෙන්නේ අර කියලා නෙවෙයි වෙන්නේ. උලක් උඩ වේද, වලක් උඩ වේද, කාණුවක් උඩ වේද ඒක කියන්න බෑ. නමුත් මේ ධර්මතාවය මේ තමයි manussහිත කියලා කියන්නේ. අපි ඔය හිතාගෙන ඉන්න කිසිම දෙයක් දැන් මේ මේ මේක හොඳටම වෙනවා අසජී සංස් කියන සාර්ථක චරිතයක්. අවසාන මොහොත වෙනකොට උන්වහන්සේට බලාපොරොත්තු තියන්න බෑ. අන්තිමට බුදුහාමරෝ ගෙන්නන්න සිද්ධ වෙනවා බුදුරජාණන් සවිල මතක් කරනවා මේ වගේ පොඩි පොඩි දේවල් සාරය කියලා ගන්න එපා. ජීවත් වෙනකොටම සාරයේ සාරය දකින්න අසාරයේ සාරය දකින්න එපා කියලා. ඒකයි අපි මේ භාවනා වැඩ පිළිවෙලට තේමාවක් වශයෙන් ඉදිරිපත් කරගත්තේ. සාරාසාර දෙක දකින්නට අපි කොච්චරක් අර පරණ පුරුදුතාවට අසාරෙම ගන්නවද නැත්නම් සාරයට අපි යනවද? ඒ යන්න බෑ කල්යාණ මිත්‍රෙත් පෙන්නේ නැතුව. කල්යාණ මිත්‍රෙත් පෙන්නන ආදර්ශේ නැතුව අපිට කවදාකවත් තොරන්න ඒ නිසා අපි එකිනෙකාට ආදාසයක් වෙන්න එකිනෙකාට කල්යාණ මිත්‍රෙක් වෙනව ඇර අනී බුදුහාමුදුරුවොත් නෑ දැන් ධර්මෙත් නෑ කියලා අඬා හොගාලා බෑ. එකිනෙකා එකිනෙකාට අපි උදව් වෙන්න පටන් ගත්තට පස්සේ මේකෙන් නියම ධර්ම රසයේ ධර්මෝජාව මතුවෙන්න පටන් ගන්නවා. ඒක නම් මම හිතනවා මේ ඉන්න පිළිසින් වැඩියෙන්ම අත්දකින මිනිහා මම. මොකද මට පේනවා කොයි රටට ගියත් කොහෙ ගියත් හරියට ධර්මයේ ඉදිරිපත් කරුවොත් ඒක පිළිගන්න ප්‍රතිශතය මං හිතනට වැඩි වැඩි. හැබැයි හරියට කියලා දෙන්නේ. මේක කියන්නේ මුණ මුණිච්චාවට නෙමෙයි කවුරුත් මට සතුටුනත් එකයි නැතත් එකයි හරියටම කිව්වොත් හිතනට වැඩි පිරිසක් අනිවාර්යයෙන්ම පිපෙනවා. ඒක මේ ඒ පිළිබඳව නම් මම සතුටු වෙනවා මම ගත්ත මේ මේ කැලේට රින් ගන්න ගත්ත තීන්දුවේ වටිනාකම. ඉතින් මම නැවතත් ඉල්ලා සිටිනවා දැන් නම් අපේ වෙලාව දෙකක පැනලා ගිය නිසා සීනවද කියලා. මම හිතනවා තව ප්‍රශ්න නැහැයි කියලා නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මේ දායක කණ්ඩායමක් ඉන්නවා. අපේ භාවනා වැඩපිළිවෙලත් පස්වෙනි දවසේ. ඉතින් අපි අද දවස පුරාම යම් ආකාරයකට දාන සීල භාවනා වශයෙන් සීල සමාධි ප්‍රඥා වශයෙන් යම් කුසල් ප්‍රමාණයක් රැස් කරා නම් ඒක අපි පළවෙනි කොටසම අනුමೋದනා ශීර්ෂයෙන් ස්තුති පූර්වකව පුද කරන්න ඕනේ මේ සමීව සංවිධානය කරපු යත්තන්න ධම්මනිසන්ති ආමතුරුන් ඉඳලා දිගටම ඉතින් ඇත්තෝ පෙනෙමුත් ඉන්නවා නොපෙනුනුත් ඉන්නවා ඒ නිසා අපි සියලු පේන නොපෙන සත්පුරුෂ මණ්ඩලවලට ආරාධනා කරමු අපි මේ රැස් කර ගන්නා ලද කුසලයේ උසුම් භාගය සාදු කියලා අනුමෝදන් වෙත්වා සාදු කියලා අනුමෝදන් වීමෙන් මේ තම තමන්ගේ සැප සාදා ගන්න අතර අපි මේ කරගෙන යන සාසනික කටයුතු වලට දිගටම ධෛර්ය ශක්තිය බලය ලබා දීමට අදිෂ්ඨාන කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපි මෙතෙන් දෙනකන් දැනුව වැඩෝ දෙමාපිය ඥාති මිත්‍ර බන්දු කලත්‍රාදී යම් තාක් පිරිසක් ඉන්නවනම් ඒ පිරිසත් අතුරු වෙනවා ඇති මේ වගේ ධර්ම සභාවක ඉන්න. ඉතින් අද නැති වුණත් කමක් නැහැ අපි ආරාධනා කරමු. මෙතන ඉන්නවා වාගේ ඉන්නා තැනක සිට මේ පැනට හිත යොදලා නිත යොමලා අපි මේ පින් රැස් කරගෙන අනුමෝදන් කරන පින දකිත්වා දැකලා සාදු කියලා පින් අනුමෝදන් වීමෙන් තම තමන්ගේ සැප සාදා ගනිත්වා කියලා ඥාතින් සිපත් කරනවා. අප අපටත් මේ කරන ලද කුසල් සීලුවම් කවදාකවත් මේ භවගමනේ සඳහා වෙන උපනිෂේ සඳහා මේ උපදී සම්පatti නෙවෙයි ඒ සියලු උපදී සම්පත්තිත් ලැබිලා ඒවා කෙරේ කලකිරিলা ලැබිය යුතු බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් සපයි සුන්දරයි සාන්තයි ප්‍රවරයි දේශනා කරන ලද ඒ උතුම් නිවන සඳහාම සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවේ ළඟා වීමටම අපිට අපටත් මේ එකසේ මේ කුසල හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටුමු.